දෙවැනි දින දවල් දාණයෙන් පසු ධර්ම දේශනාව මොනෙත් දාන්න පුළුවන් ඇහෙන් නැතිද මේ විදිහට කතා කරනවා ඇහෙනවනේ යානක සාමනසේ අහනක් ගන්න අහනවා ඒක තියත් සතුටුයි සතුටුයි කමන්නේ නැහැ මම මයික් තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස එතකොට කොහොමද දේවරි භවනා කරපේක අපහසුද පහසුද සොයියට වනා කරගෙන යන්න පුළුවන් නේ. හරි. අපේ අනිත් මහත්තුන්ට මොන හරි තියනවද අපහසුද මේ ක්‍රමය පුළුවන්ද නැත්නම් වෙන ක්‍රමයක් අපි කතා කරනවද? දැන් අර සති නිමිතිද තියාගෙන ආනාපාන සතිය වඩලා ඊට අමතරව උපදින විතර්ක හඳුනගන්න උත්සාහවත් වෙනවා නේද? එතකොට හඳුනගෙන මේ ඒක අනිත්‍ය බලනවා. මේ එතකොට ඒක රූප මට්ටමින් වෙන්න පුළුවන් රූප නැහැ නමුත් යමක් ඇති බවට දැනෙන මට්ටම වෙන්න පුළුවන් ඒ කොමන මට්ටමක හෝ හිතට දැනෙන හැම දෙයකම తాවකාලිකව ඒක මේක අනිත්‍යයි මේ දැනීම අනිත්‍යයි මේ හැඟීම අනිත්‍යයි කියලා එහෙම කෙටියෙන් බලබල ගියට කමක් නැහැ මොකද මේ ඔක්කොම හිත එකඟ කරගන්න හිතේ දුවන ගතිය නතර කරගන්න දරන උපායයි ඔම කළාම ඊටාම කුඩා විතර්කයේ පව තමන්ට ප්‍රකටයි මේ එතකොට හිත එහෙම හේතුවක් නැති මට්ටමට එනවා එදාට ආනාපාන සතියත් හොඳට වඩන්න පුළුවන් දැන් ආනාපාන සතිය පහසු නම් ওই විතර්ක අඩු වෙනකොට ආනාපාන සතියත් තව හොඳට ප්‍රකට වෙනවා බොහොම පහසුවෙන් ආනාපාන සතිය වඩන්න පුළුවන් ආනාපාන සතිය හොඳට වඩන්න පුළුවන් නම් තව හිත එකඟ වෙන්නකොට තව සියුම් චිත්තජ රූප දවත් ප්‍රකටයි ඒ විදිහට කරන්න පුළුවන්. ඊට පස්සේ එහෙම අපහසු නම් අර මං කිව්වේ මේ මේම කාරණාවක් තියෙන දැන් අපි තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනිත්‍ය දුක්ඛ සංඥා අනිත්‍ය අනත් සංඥා කියලා ක්‍රමයක් තියෙනවා. අපි කියමු දැන් ඔහොම අපි සිතට එන එන අරමුණු වල අනිත්‍ය බලනවා. අනිත්‍ය බලනකොට සමහර අරමුණු තියෙන බලන්න බෑ ඒක ඇත්ත වෙලා ගහගෙනම යනවා ඒකේ හිත රැඳෙනවා එතකොට එහෙම අරමුණු තියෙනවා ඒ වෙලාවේදී කොච්චර අනිත්‍ය බලුත් ඒකම එකම නැවත නැවත නැවත නැවත එනවා ඒ වෙලාවේදී අනිත්‍ය බලන්නේ නැතුව ඒ අරමුණ ඒ නිමිත්ත හොඳට මෙනෙහි කරලා බලනවා සම්මර්ෂණය කරලා බලනවා අපි කියමු දැන් දරුවෙක් කියලා සිහි වුණා කියන්නකො දරුවෙක් කියලා සිහි වුණාම මේක විතර්කයක් මේක අනිත්‍යයි කියලා බලනවා. එහෙම හිතුවට කොච්චර හිතුවත් නෑ බාහිර ඉන්නවමනේ බාහිර කෙනෙක්මයි තියෙනවමනේ කියන තැනකින්ම දැනෙනවා බාහිරයටම මනස යොමු වෙනවා. ඒ වගේ තැන්වලදී අනාත්මිනුත් බලනවා. අනාත්මයි කියලා කියන්නේ අපි අර එදා කතා කරපු විදිහට එතන තියෙන රූපේ හොඳට මෙනෙහි කළ කන බොන ආහාර නෙමේ රූපේ හැදිලා තියෙන්නේ. මේ කය අසුර කරගෙන පවතින චිත්තජයසික ටික නිසානේ ඒ කය සවිඥානික වෙලා තියෙන්නේ. ඒ රූපේ යථා ස්වභාවය නොදන්නකම නිසා පුද්ගල සංඥාවක් ඇති වෙලා තියෙනව නේද කියලා තියෙන දෙයක පුද්ගලයක් නෙවෙයි කියලා බලනවා. හරිද? එහෙම බලලා ඉවර වෙලා ඒක අතහැරලා ආයෙත් අනිත් නිමිති වල අනිත්‍ය බලනවා. එතකොට ටික ටික ටික ටික අර පුද්ගල සංඥාවත් අඩු වෙනවා. ඔය වගේ දේවල් වලට කියනවා අනිත්‍ය අනත් සංඥා කියලා. ඒ කියන්නේ අනිත්‍ය සංඥාවයි අනත් සංඥාවයි දෙකම උදව් කරගන්න ඕන අපිට. ඊට පස්සේ අනිත්‍ය අසුභ සංඥා. අනිත්‍ය වශයෙන් උපදින උපදින අරමුණු වල මෙනෙහි කරනවා. නමුත් රළු රාගාදී අරමුණක් හිතට නිතරම නිතරම එනවනම් ඒ අනිත්‍ය බැලුවට ඒ රාගාදී ගතිය ගෙවෙන්නේ නැත්තම්. ඒ වෙලාවේදී ඒ එන අරමුණු නිමිති වල අසුභ ස්වභාවයත් බලනවා. අසුබ ස්වභාවයත් බලලා ඒ රාග ගතිය අඩු වුණාට පස්සේ ආයෙත් අනිත්‍ය බලනවා. ඒ විදිහට මාරුවේ මාරුවට අපිට ගන්න පුළුවන් මේ ඕනෝ මානසිකාරය. එතකොට මේ තව දුකයි දුක්ඛ සංඥාවෙන් බලන්න පුළුවන්. එතකොට අනිත්‍යයි දුකයි සංඥාවෙන් බලන්න පුළුවන්. හැම දෙයක්ම හැම නිමිත්තක්ම අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. නමුත් ලෝකයේ ආස්වාදෙන් අපිට හම්බෙන ආස්වාදෙන් කියන්නේ අපි කියමු දැන් දරුවෙක් කියලා නැහැ. ගෙවල් දොරවල් ওই වගේ දේවල් වල නිතර හිතෙනකොට මේ හිත නිතරම බාහිරයට යන්නේ ආස්වාදය නිසා කියනවා. දැන් අපි කියමු මහත්ලා කාගේ හරි යාළුවෙක්ගේ හරි නෑදෑයෙක් ගිහරි කොහෙර ගියාම එයා බොහෝම හොඳට ආදරෙන් සැලකුවොත් හොඳට කතා කළොත් ඉන්නකොට හොඳට උපස්ථාන කළොත් උපකාර කළොත් ආපහුවවත් ආයෙ යන්න හිතෙනවනේ නේද ඈ නමුත් එයා බැන්නොත් හින්ට් එකක් ගැහුවොත් මොන හරි දොස් කිව්වොත් යන්න හිතෙයිද ඈ ඉන්නකොට නිකන් කැම ටිකක් දුන්නොත් දෙන්නම් වාලා දෙන නිකන් විසි කරනවා වගේ නිතරම හින්ට් ගන්නවා මොකද මෙහෙ නැතුව වෙන තැනක නැද්ද ඔයාට ඉන්න බෑ කියලා වගේ කරනවා ඉන්න ටිකේ අපහසෙන් ඉන්න නමුත් ගියත් ඒ යනවා තියා හිතන්නත් අකමැති වගේනේ ඒ වගේ ලෝකෙ තුල වස්තුන්ගේ ආස්වාදයේ තියෙන නිසායි හිත නිතරම ඒව ගන්න අරමුණු කරන්නේ ඒකේ දොස් දකින්න දකින්න ආදීනව දකින්න දකින්න ඒ පැත්තට ඒව හොයාගෙන ඒව අසුර කරගෙන යන්න තියෙන හිත අඩු වෙනවා කියනවා ඈ ඔකට පෙන්වන්නේ දැන් හරකෙක් මේ කුඹුරකට වැස්ස තුඳ ගොයන් තියෙන කවුරුවත් ගැහුවේවත් දැන්නේවත් දඬුවමක්වත් දුන්නේ නැත්නම් ගොයන් කාලා ගිහිල්ලා ඊගා දවසේ තු සිහි කරනවලු ඒක සිහි කළා ආයෙත් පයින්නවලු ඒකෙතට ඈ ඊට පස්සේ කොහොම මේ සතට දඬුවමක් නොදෙන තාක් මේ කෙතට යන එක නවත්තන්න බෑමලු ගොයම ඉවරනකම කනවා. ඉතින් ගොයමට ගවය බහිනකොට අල්ලගෙන හොඳට පාරවල් දෙක තුනක් ගැහුවාම ඒගාදාස ගෝන්න සිහි කරනවලු. සිහි කරනවත් එක්කම එයාට ගහව පාරවල් ටිකත් මතක් වෙනවලු. ඒ තණ්හා වැඩි හින්දා එදත් යනවලු පොමලට. ගියාම එදාට බැඳලා ගහනවලු වල්ලක. ගැහුව හොත්තටම ගහලා එවනවලු. දෙවනි වතාවේදීත් කුඹුර සිහි කරනවලු. සිහි කරනකොට අර දෙපාරම ගහපු එකත් මතක් වෙනවලු. නමුත් තණ්හාව නිසා ආයෙත් යනවලු. ගියාම අල්ලගෙන දවස් ගාන කණ්ඩණු බින්දලා හොඳටම ගහලා ගහලා ගහලා මේ පුච්චල එවනවලු. එතකොට සිහි කරන්න පවා බය හිතනලු කුඹුර ගැන හරක ඒ පැත්තටවත් යන්නලු. ඔය අටුවාගම තියෙන සූත්‍රය. මෙන්න මේ මහරහතන් වහන්සේ නමක් කියන්නේ. ඒ නිසා මේ භවය නැමැති කෙතට විඥානය නැමැති මේ ගවය නිතරම බහිනවා. ඒ හින්දා මේ භවය නැමැති කෙතට විඥාන නැමැති ගවයට යන්න දෙන්න පොකුට හොඳට ගහන්න කියනවා. හරිද? ඒ කියන්නේ මේ ගෙවල් දොරවල් ඕවගෙන හිත නිතරම හිත සිහි කර කර සිහි කර කර ඉන්නේ ඕවා තියෙන ආස්වාදයෙන්. ඒතකොට සිහි කරන්න ඕනේ මොකද්ද අර මේ මේ සතුරු අධකෙක් ඉන්නේ කියන කාරණාව. එතකොට සතුරු අධකෙක් කියන්නේ මේ වස්තු හරියට ආරම්භයේ සැපක් හැබැයි අවසානයේ කටුක දුක මාවතක් වගේ කියලා. පෙනෙන්න දැක්මට ඇසුරු කරන්න ප්‍රිය උපදවන වස්තු වගේ තියෙන්නේ. නමුත් මේකේ ප්‍රතිඵලය අන්තිමට Tamante ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසෙන් යුක්ත සසර මාවතට දාන ධර්මතා මේ වස්තුන්ගේ ඇලීම නිසාම බැඳීම නිසාම අනන්ත අපරිමාණ සංසාරේ දුක් විඳින්න වෙනවා ඈ තමන්ගේ හිරේ විලංගු වැටිලා වැරදි වැඩ තමන් අතින් කරලා කසපාරවල් ගුටිපාරවල් කනෝනම් ඒ මේ සතර නිසායි. ඒ බඳු ප්‍රවත්මක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා මේ ධර්මතාව ටිකට. එතකොට මොකද අද ගෙවල් දොරවල් මේ වස්තුන්ගේ අපි රැවටිලා ආසාවෙන් ඉන්න තාක් හිත මිදෙන්නේ. කෙලෙසුන්ගේ මිදෙන්නේ ආශ්‍රංගේ හිත මිදෙන්නේ. එතකොට නොමිදුනොත් අපි සස මේ ලෝකේ ඇලිලා බැඳිලා ලෝකේ අනුවම යනවා. ඒ කියන්නේ ජරා මරණ අනුවම යනවා. එතකොට ජරා මරණ අනුව යන සසරට අපේ හිත බැඳ තබා ගන්න උපකාරක ධර්මයක් වෙලා මේ. අර මං කිව්වේ ඇත්තටම ලෝකේ ස්වභාවය තමයි මේ අපි ගොඩක් දුරට කරන්නේ අපේ අපේ බෙල්ල කපා ගන්න අපි දෙලිපිය ගානවා වගේ වැඩක් අපිට ඒක තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ගෙවල් දොරවල් ලස්සනට තියලා රන් රිදී කොට ගහලා දරු මල්ලු හදාගත්තාම අපේ හිතම ඒකට බැඳෙනවා. බැඳුනහම අපිටම මේකෙන් මිදෙන්න හිතෙන්නේ එතකොට මේවෙන් අයින් වෙන්න හිතෙන්නේ මිදෙන්න අයින් වෙන්න ඒව දාලා යන්න හිතෙන්නේ නැති වුනහම ඒව බැඳෙනවා. බැඳුනහම ඇලිලා බැඳිලා ඉන්නකොට මේ ජරා මරණ සංකේත සසරෙන් කවදාවත් මිදෙන්නේ නැහැ. අර ඔකට හොඳ කතාවක් තියෙනවා. මතකද මේ නෙළුඹුල ජාතකය කියලා. ඒක මට ටිකයි මතක තියෙනවා. ජාතක කතා පොතේ බලන්න හරි වටින කතාවක්. මම කෙටියෙන් කියන්නම් ඒක. මේ අපේ බෝසතාණන් වහන්සේ එක්තරා කාලයකදී මේ උපදිනවා මේ බ්‍රාහ්මණ කුලයක. එතකොට ඉන්නවා මේ සොහොයුරෝ හය දෙනෙකුයි සොහොයුරෙකුයි හත් දෙනෙක්. ඉතින් මේ අයියා මෙයා තමයි වැඩිම. මෙයාට කියනවා ඉතින් අවහ ගහ කටුත්ත කරගන්න කියලා මෙයා කියනවා බෑ කියලා. ඉතින් අම්මා තාත්තා ඉන්නකම් ගෙදරට වෙලා ඉන්නවා. ඉතින් වැඩිම අයියා වහ විහ නොවිච්ච නිසා ඊගාව මල්ලිත් අවාවිවා වුණා. එයා ඒ දෙන්න නැතිඳ ඊගාව කරන්නේ නැහැ. කොහොම දැන් හත් දෙනාම ගෙදර. නිකන් ඉන්නවා. අම්මා තාත්තා කාලය ගෑවම කලුරිය කරනවා. කලුරිය කරනකොට ගෝසතන් වහන්සේ කියන වැඩිමල් සහෝදරයට මට මේ එකක්වත් වැඩක් නැහැ මේ සසක දුකයි. මේ දුක් සහගත සසන මෙදීමේ මාවත හොයා ගන්නට ඕනේ මං සතු ධනියත් ඕගොල්ලෝ ගන්න කියලා එයාට පරනකොට එයා කියන මටත් දැන් මටත් සසරෙන් මේ දෙන්න ඕනේ මාත් භවනා කරන්න වෙනවා අනිත් මල්ලිට ගන්න කියනවා. එයාත් කියන බෑ මටත් සසර දුකයි මාත් මේ සසරෙන් මිදී ගන්න ඕනේ අනිත් කටිවද ඕම ඕම කියලා ගත්තාම අන්තිමට නංගිට නංගි මොකද කරන්නේ මට මේව එකක්වත් වැඩ නැහැ කියලා ගෙදර වැඩ කායට දෙනවා ඔබ එහෙනම් මේ ඔක්කොම අරගෙන ජීවත් වෙන වැඩ කර කියනවා අනේ මේ ආරණ වහන්සේලා යනවා නම් මටත් දැන් මට මේව එකක්වත් මාත් වෙනවා කියලා කියලා දැන් වැඩකාරී මේ හත් දෙනයි වස්තනසි ඔක්කොම කැලේ ගිහිල්ලා ඔක්කොම මිනිසුන්ට ගන්න දොර ජනල් දොර වලලා දාලා යනවා ගිහිල්ලා දැන් භාවනා කරනවා ඉතින් භාවනා කරාම දැන් ආහාර පාන වලට එක්ක පළවැල හොවල જાති හෝ හොයාගෙන එන්න කැලේ යන්නේ. ඉතින් දෙන්න තුන්දෙනා යනවා. ගිහාම එතන කතා කර කර hina වෙවි ඔය කරන්නේ. පොතතනන්ත කිව්වා අපි ඔක්කොම අතරලා මේ කැලේට ආවකේ තීරුමක් නැහැනේ. ආයෙත් මෙතන ඇවිල්ලා කතා කර කර විනෝද වෙනවනේ මේක අපිට ගෙදර ඉඳගෙන කරන්න තිබුණානේ. ඉතින් ඒ නිසා අද ඉඳලා එක්කෙනෙක් විතරක් යන්නේ. එතකොට කායකවත් කතා කරන්න විදිහක් නැහැ. තමන්ගේ කමටහනට සිහි තබාගෙන තමන්ගේ කටයුතු ටික කරන්ද කියලා එක එක්කෙනාට පැවරුව දැන් එදිනෙදා ආහාර හොයන එක. ඊට මෙහා ඒගොල්ලෝ ආහාර ගේනකම් අනිත් කෙනා අනිත් අය ඔක්කොම භාවනා කරනවා. ආහාර ගේන කෙනා මොකද කරන්නේ? කොටස් 8කට බෙදනවා. ඔය බෝසතන් වහන්සේට කල්පයි වැඩ කරගෙන යටයි. හරිද? 8කට බෙදලා තමන්ගේ කොටස අරගෙන යනවා. ඉතින් මෙහෙම භාවනා කරනකොට කාලය මේගොල්ලෝ බුදු තපස් රකිනවා. බොහෝම සිල්වත් හොඳ තේජාන්විතයි. ඊට පස්සේ සක්‍රාගේ පාණ්ඩු කුම්බල සෛලාසනේ පව වුණා. කියන්නේ ඇත්තටම අද දවසේදී හැර කෙනෙකුට පුළුවන් නම් ඊටම උත්කෘෂ්ඨ සීලයක් රකින්න සක්‍රාගේ මට්ටම ඉක්මවා යන මට්ටමට සක්‍රාට දැනෙනවා. හරියට බය වෙනවොත් මොකද ඒ බඳු කෙනෙක් යම් චේත උපරණදී ප්‍රාර්ථනාවක් ඇති කරුත් ඒකාන්තයෙන් ඉක්ෂ්ඨ වෙනවා. දරලා සක්‍රබව ප්‍රාර්ථනා කළොත් තග්ගාලා මෙයාට තැන් ලැබෙනවා එයා චුත වෙනවා. <laughs> ඒ හින්දා එයා හැම වෙලේම හදන්නේ ඒ වගේ කෙනාගේ භාවනා මාර්ගේ කඩන්න. ගොඩාක් ජාතක කතා තියෙනවා ඒකට. <laughs> ඒ සක්‍රිය බැලුවා වැඩේ හරියන්නේ ඊට පස්සේ සක්‍රියට වුණා මෙයා භාවනා කරන්නේ මොන අදහසින්ද කියලා දැනගන්න ඕනේ දැන්. බැරි වෙලා <laughs> සක්‍ර බව වගේ ප්‍රාර්ථනා කරගන්න ඒකට බාධා කරන්නේ. දැන් ඔය වගේ ඇවිල්ලා ආහාර කොටස එක්කෙනෙක්ගේ වාරේ දැන් ගෙනල්ලා එයා ආහාර කොටස අටකට බෙදලා තමන්ගේ කොටස අරගෙන ගියා. දැන් ඔහොම එක එක්කෙනා වෙන වෙනම ඉන්නේ තනියම කුටි වල භාවනා කරනවා කැලේ. එක එක්කෙනා ඇවිල්ලා තම තමන්ගේ කොටස අරගෙන ගියාම බෝසතන් වහන්සේ කොටස ඉන්න වැඩිමල් කෙනා කොටස ඉතුරු වෙනවා වැඩිමල් තාපසයා කොටස. ටක්කල සත්‍රය එක හැංගුවා. බෝසතන් වහන්සේ ඇවිල්ලා බලනකොට නෑ කොටස. ඊට පස්සේ හිතන්න තියන්නේ අමතක වෙන්න ඇති කියලා කමක් නෑ කියලා අපහු ගියා. ඊට පස්සේ දැන් දෙවනි දවසේ අර වගේ ආහාර ගෙනල්ලා බෙදලා දැන් ඊගාව කෙනා. තමන්ගේ කොටස අරගෙන ගියා. එක එක්කෙනා අරගෙන ගියා බෝසතන් වහන්සේ කොටස ඉවර වෙන ඉතුරු වෙනකොට ටග්ගල සක්‍ර එක හැංගුවා. දෙවෙනි දවසේ තව බලනකොට බෝසතන් වහන්සේ කොටස නෑ. අදත් වැඩීමක් වෙන්න ඇති. මොකක් හරි අඩුපාඩු වෙනවනේ. කියලා හිතලා හිතේ අමනාපිකුත් නැ බොහොම මෛත්‍රී සහගතව අපහු ගියා. ඊට පස්සේ තුන්වෙනි දවසේ තුන්වෙනි කෙනත් ඔය වගේ ආහාර බෙදලා තමන්ගේ කොටස අරගෙන ගියා. තම තමන් කොටසකින් ගියාම දැන් බෝසතන් වහන්සේ කොටස ඉතුරුනා. එදා සක්‍රිය ගත්තා. බෝසතන් වහන්සේ නකොට එදා කොටසක් නැහැ. ඊපස්සේ බෝසතන් වහන්සේ කල්පනා කරන මේක වැරදීමකින් වෙන්න බෑ. දැන් එක දවසක් වුණා, දෙකක් වුණා, තුනක් වුණා. එතකොට මට ආහාර නැති වුණාට කමක් නැහැ. නමුත් එකට ඉන්න පිළිසෙ මොන හරි දෝෂයක් තියාගන්න හොඳ නැහැ. මගේ අතින් මොන හරි අඩුපාඩුවක් වෙලාද මේක කරන්නේ. මම ඒක අමනාපෙකින්ද මේක කරන්නේ. දැන් සක්‍රියංගුව කියලා දන්නේ නැහනේ. එතකොට ඇයි මගේ කොටස තිබ්බේ නැත්තේ? කියලා ප්‍රශ්නයක් ඇති වුණා. ඊට පස්සේ බෝසතන්නස ඔකට ගන්න අරගෙන. ඒ සේනාසනවල තියෙන ගණ්ඨාරයක් තියෙනවා හදිසිය ගැව්වහම ඕක තමයි යනතර වෙන්නේ සංඥාව. අදටත් ඔය අපේ සේනාසන වලක් තියෙනවා. ඒකට ගැහුවාම ඔක්කොම එකතු වෙනවා. එතකොට මේ දැන් මේ කන්ටාරේ ගැහුවාම කුටි කුටි වලින් ඔක්කොමලා ආවා. ආවහම ඊට පස්සේ කිව්වා බෝසත්න් වහන්සේ ඔගොල්ලෝ කාට හරි මාව අප්‍රියද කියලා. අනේ නෑ වහන්සේ විතර අපිට ලෝකේ ප්‍රිය කෙනෙක් තව නෑ. එහෙනම් කවුරු හරි අමනාපද? නෑ එහෙමත් නෑ අපිට ඉන්න අම්මයි තාත්තයි වහන්සේ විතරයි. මෙහෙම කතා කරුවාම අහනවා මේ දවස් තුනේම මට ආහාර නෑ නෑ අපි ආහාර තිබ්බා. දැන් තුන් දෙනාම කියනවා තිබ්බා. බෝසතන් වහන්සේ කියනවා තිබ්බේ නෑ. එතකොට දැන් ඕගොල්ලෝ දුපුරු කියන්නේ මන්ද බොරු කියන්නේ. එතකොට ඇත්තනම් ඕගොල්ලෝ තියපු බවත් ඇත්තනම් මම තිබුණේ නෑ කියන එකත් ඇත්තනම් අපි අතර කවුරු හරි හොරෙක් ඉන්නවා. මෙච්චර දේවල් දාලා ආහාර වේල හොරකම් කරනවා කියන එක එසේ මෙසේ දෙයක් නෙමෙයි. එහෙමනම් ගෙදර ඉන්න තිබුණා. අපි දැන් කවුද හොරා කියලා හොයන්න ඕනේ. කියලා ඊට පස්සේ දැන් එක එක්කෙනා දිවුරනවා හරිද මට ඔක මතක නැහැ හොඳ දිවුරිල්ලක් දිවුරනවා මේ වැඩිමල් කෙනා කියනවා ඉතින් ඔබ වහන්සේගේ ආහාර කොටස ගත්තා නම් මට මේ ලෝකේ චක්‍රවර්ති රජකම ලැබෙන්න ඕනේ මට වචනේ චුට්ටක්වත් මගේ වචනයට පිටුපාන් නැති මං කියපු දේ ඒ විදිහටම කරන පුත්තු 500ක් මට ලැබෙන්න ඕනේ රන් රිදී මුතු මැණික් ගොඩ ගහලා මට හම්බ වෙන්න ඕනේ මෙන්න මේ වගේ දේවල් හම්බෙන්න ඕනේ කියනකොට අයත් කට්ටිය කන් වල ඇඟිලි ගහගන්න මේ විතර සාපයක් මේ විතර දිවිරිල්ලක් තව නෑ නේද කියලා. හරිද? ඊට පස්සේ මේ අනිත් කෙනා දිවුරන මට භාර්යාව මෙච්චරක් ලැබෙන්න ඕනේ, රත්තරන් මෙච්චර ලැබෙන්න ඕනේ, රිදී මෙච්චර ලැබෙන්න ඕනේ, භවභෝග සම්පත් මෙච්චර ලැබෙන්න ඕනේ කියලා කොහොම එක එක්කෙනා එක එක්කෙනා දිවුරනවා. අනිත් අය කන් වල ඇඟිලි ගහ ගන්නවා මේ විතර සාපයක් තව නෑ කියලා. එතකොට සක්‍රයට හරි ප්‍රශ්නයක්. මේක දැන් සක්‍රය හොරෙන් අහගෙන ඉන්නවා. ඊට පස්සේ සක්‍රය ඇත්තෙන්ට <laughs> ඇවිල්ලා ආකාශයේ ඉඳලා පෙනීල සමාවෙන්ට මේ ආහාර කොටස හැම්බුවේ මම කියලා පෙන්වලා මේ වහන්සලක සීලය බලන්න මේකට සමාවෙන්න කියලා ඒක නෙමෙයි මට හරි ප්‍රශ්නයක්. මේ ලෝකේ අය දිවුරනවා දිවුරන්නේ ඒ බදු කෙනා මැරෙන්න ඕනේ කුඩු වෙන්න ඕනේ ඔහොමනේ එහෙම තියෙද්දි ලෝකයා ප්‍රාර්ථනා කරන භවභෝග සම්පත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනක වාසනාවක් ප්‍රාර්ථනා කරනවා නෙමෙයිද කියලා ඒතකොට කියනවා නෑ යම් කිසි කෙනෙකුට සක්‍රවර්ති රජකම ලැබුණොත් තමන්ගේ වචනේ වචන මාත්‍රයක් නොඉක්මන පුත්තු 500ක් ලැබුණොත් එයා ඒ හේතුවෙන් ඒව හොඳට ඇලෙනවා හරියට ඒකේ සතුටු වෙනවා ඇලුනහම එයාට කල්ප ගානක ඒක මිදෙන්න බෑ. එයා කල්ප ගානක් ජරා මරණ සංඛ්‍යාත සසලට වෙනවා. ඒ විතර දඬුවමක් ආයෙ ඕනේ නැහැ කියනවා. ඒ කියන්නේ අපිට මොනවා හරි වස්තුවක් තියෙනම් ඒ වස්තුව මේ විතර දඬුවමක් යථාර්ථයට නෑ. ඒ වස්තුව හේතුවෙන් මෙයාට බුද්ධ උත්පාද කාලය අතහැරෙනවා. මනුෂ්‍ය ජීවිතය අතහැරෙනවා, සද්ධර්මය අතහැරෙනවා. ඒ වගේම අවීචී කල්ප ගණන් පැහැෙන අකුසල කර්ම කරවනවා. එතකොට මේ වස්තු ටික විතර අපේ අනර්ථය පිණිස අහිත පිණිස දුක පිණිස කල්පාන්තර ගන්නක දුක පිණිස පවතින වෙන එකක්වත් නැහැ. ඒ නිසා ලෝකයේ දකින දෙයට සම්පූර්ණ වෙනස් ආර්ය දර්ශනයේ තියෙන ඇත්ත යථාර්ථය කියන්නේ ඔකට. එතකොට මේ වස්තු ඇස් ඉදිරිපිටට අපිට එනකොට ගෙවල් දොරවල් අවීචයේ දුක අපේ සිදිරිපිට වගේ දකින්න පුළුවන්කම අපිට තියෙනවා. මේ හේතුයෙන් කල්ප ගානක් දුකට අපිටපත් කරන්න පුළුවන් ධර්මයක් නේද මේ තියෙන්නේ කියලා හිතන්න ඕනේ ටික ටික හරි. උඩින් ලෝකෙ තුල යුතුයකම් ටික කළාට හිත ඇතුලෙන් බැඳෙන්න නොදී ඕනෑවට ඒක ආස්වාදයන්ව බලන්න එපා. ඒක තමයි ඇත්තම ඇත්ත. එතකොට එහෙම කරන්න කරන්න මේ හිතින් ඒව හිතන gati අඩු වෙනවා. මේ හිතෙන් ওই අරමුණු හිතනකම පෙරේතකම කෑදරකමේ ලක්ෂණය තමයි මේ අරමුණු වැඩි කියන්නේ. ඒ හින්දායි හිත සමාධි නැහැ කියන්නේ. අර ගුණාට අල්ලගෙන ගැහුවොත් හොඳටම ඒක ආපහු අර කුඹරට යන්නේ වගේ අල්ලගෙන ගහනවා වගේ තමයි Tamanට ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් කියලා පෙන්වන ටික තමයි Tamanගේ කෙත ශේත්‍රය මේකේ ආදීනව බලනවා නම් මෙන්න මෙහෙම ධර්මයක් මිසක තියෙන්නේ ඔය සතුටු වෙන්න බොහොම උසස් වූ මාන්නෙන් ඉන්න එකක් එහෙම නෙමෙයි ලැජ්ජ වෙන්න ඕන එකකුයි මේ තියෙන්නේ කියලා හිතනවා නම් අර හාර කාල්ලගෙන ගැහුවා වගේ. එහෙම ආදීනව හිතන්න හිතන්න හිතන්න හිතන්න මේ හිතේ මේ ඒ වස්තු අරමුණු කරන වේගය අඩු වෙනවා. එතකොට ඇත්තටම අපි භවනා කරනවා කියලා කියන්නේ මෙහි යමක් කරනවත් එක්කම ඒ වටපිටාව අඩුවෙන්ද මේක හොඳට ඒ කෙලෙස් හෙට් වෙන විදිහට කෙලෙස් ටික ටික ප්‍රහීන වෙන විදිහට මේ කටයුතු ටික කරන්න ඕනේ. එහෙම කළාමයි අපිට අර ආස්වාදේ අඩුවෙන් කොච්චර හරි ඒ ආස්වාද ගතිය මහා රළු මට්ටමක තියෙද්දි අපි මේක කොච්චර කරන්න හැදුවත් වෙන්නේ නැහැ. මොකද ඊට වඩා බලවත් ආස්වාදේ. දැන් අර හොඳට මේ ශාසනය දිහා බැලුවාම හොඳට හිතන්න පුළුවන් දැන් දන්නවනේ මේ ශාසනය බොහොම ශ්‍රද්ධාවෙන්ම මහාන වෙච්ච කෙනා කවුද? ඈ? රට්ටපාල කුමාරයා. හරිද? එතකොට රට්ටපාල කුමාරයා කියන්නේ ඒ කුමාරයා සතු දේපුල වස්තුත් එක්ක තනියම රටක් පාලනය කරන්න පුළුවන් ඒ වස්තුවේ. මුළු රටක්ම ඉන්න ජනයාට කන්න බොන්න දෙන්න පුළුවන්. රටක්ම පාලනය කරන්න පුළුවන් තරම් වස්තු තියෙනවා. එකම පුතා ඉන්නේ. ඉතින් කතාව ගොඩක් දිගයි. ඉතින් අම්මා තාත්තා නොකමැත්තෙම වහන වුණා. වහන වෙලා ඉදා ඉඳලා අම්මා තාත්තා පුදුම තරහයි හාමුදුරුවෝ පේන්න බෑ. මගේ පුතා උදුර ගත්තා කියලා. ඉතින් කොහොම රට්ටපාල කුමාරයා ඒක ඔක්කොම අතහැරලා ඇවිල්ලා භාවනා කරලා පහු කාලේ රහත් වෙලා ආපහු ගමට යනවා. ගමට ගියාම අම්මා තාත්තා දකිනවා. එතකොට කලින් තරහට කියලා තියෙනවා ගෙදෙට්ට කිසිම හාමුදුරුවමකවට දෙන්න එපා කිසිම දෙයක් කියලා. අවුරුදු 12කට පස්සේ රට්ටපාල කුමාරයාත් ගෙදරට එනවා පින්ඩපාතේ අම්මා තාත්තා කවුරුවත් නැහැ. ඈත තියාම කියනවා මොකුත් නැහැ යන්න ආපහු කියලා. ඉතින් රට්ටපාල කුමාරයා හැරලා යනවා. දෙවෙනි දවසෙත් එනකොට වැඩකාර ගෑනු කෙනා පිනුල් පිට්ටුවකයක් විසි කරන්න යනවා. ඊට පස්සේ කියනවා නැගණියනේ මේක විසි කරනවා මගේ පාත්‍රයට දාන්න කියලා. පාත්‍රයට බෙදන්න හදනකොට දැනගත්ත තමන්ගේ ස්වාමියා කියලා. ඒ කියන්නේ ගෙදර මේ තමන්ගේ අයිතිකාර රට්ටපාල කුමාරයයි කියලා වැඩකාරය හඳුරගත්තා. ඊට පස්සේ හාමුදුරුවෝ ඉතින් ඒ පින්වල පින් ටික අරගෙන ගිහිල්ලා ගහක් ඇවිල්ලා දැන් බලනවා. එතකොට බමුණ ගමන ගිහිලා ආපු ගමම කියනවා ආර්යයන් වහන්සේ අපේ ආර්යයන් වහන්සේ අද ගෙදරට ආවා. මෙයාට පුදුම හිතුළු කෝ කෝ කියනවා. මෙන්න මෙහෙමයි මම පිට්ටු ටික විසිකරන්න යනකොට මෙහෙම කරනවා ඊට පස්සේ කියන ඇත්තටම ඔබ දැක්කද හඳුනාගත්ත ඔව් මම හඳුනාගත්තා කොහාටද ගියේ මෙන්න මේ පැත්තට ගියේ ගොහම් පිටිපස්සෙම දුවන දුවලා මේ කියනවා යනකොට ඉන්නවා හඳුනාගත්තා ඊට පස්සේ ඇයි පුතේ එහෙම කරන්න ගියක් නැද්ද ගෙවල් මෙච්චර තියදී ඇයි මේ කැලේක ඉන්නේ ගහක් යටේ ඉන්නේ ගෙවල් ගෙදර එන්න මෙහෙමයි පැවිද්දන්ට ගෙවල් නැහැ මට ගෙදරක් නැහැ කියලා කියනවා. එහෙනම් ඇයි මේ මෙහෙම කරන්න කියලා කැමති නෑ. මගේ අද බත් කිස ඉවරයි. මට මේ පිට්ටු ටිකක් හම්බුණා ඒක වැළඳුවා කියනවා. එහෙනම් හෙට දවසේ හරි අපේ ගෙදර දාන්න එන්න. හා කියලා බාර ගන්න. දාන පිළියෙල කළා ඊට පස්සේ ශාලේ මොකද කරන්නේ? අම්මගේ පැත්තෙන් හත්මුතු පරම්පරාව දක්වා තිබුණු වස්තු රන් රිදී මුතු මැණික් මේ ශාලාවේ හෙන්න ගොඩක් ගහලා කලාලෝලින් වහනවා. තාත්තගේ පැත්තෙන් හම්බෙච්ච රන් රිදී මුතුමැණික වස්තු ඔක්කොම එකතු කරලා සාලේ උඩ ගෙනල්ලා පැත්තකින් එකතු කරලා කලාලකින් වහලා දානෙට ආරාධනා කරනවා. දැන් ධර්මාසනේ ආසනය පනෝලයක ඉඳගත්තාම අර කලාල ඇරලා මේ තියෙන පුතේ අම්මගේ පැත්තෙන් උරුම වෙච්ච මේවට වෙන කවුරුවත් අයිතිකාරය නැහැ මගේ පුතාට විතරයි මේ ඔක්කොම තියෙන්නේ තාත්තගේ පැත්තේ වස්තුව පෙන්වලා මේවා අරගෙන ගිහි ගෙදර ජීවත් වෙන්න ඕන පිණුත් කරගන්න ඕන විදිහට කියනවා. ඉතින් මෙයා කියන ඉතින් අම්මා තාත්තා මං කියන දෙයක් කරනවා නම් කරත් වලට දාගෙන ගිහිල්ලා ඔබ පුළුවන් නම් ගංගා නම් ගඟට දාන්න. ඒ හේතුවෙන් ඔයගලන්ට ලාභයක් මිස කලාභයක් නම් වෙන්නේ ඔය වස්තු නිසා වෙන්නෙම අලාභයක් කියලා බොහෝ කරුණු ටිකක් කියන රට්ටපල ජාතිකය බන්න හරි සංවේගයට ඇති වෙනවා. එතකොට අපිට මේ ශාසනය දීලා තියෙන මෙන්න ඇත්තටම බණ භවනා කරද්දී මේක සම්ප්‍රදායකට කරන්න එපා. අපි ගෙවල් දොරවල් ඕනෑවටත් වඩා වටිනාකම දැනගෙන වටිනාකමෙන් යුක්තව ඒව ඇදීලා ඉඳගෙන මේ භාවනාව කරන්න හදනවා කියන විහිළුවක්. මේ හිත දෙන්නේ ඒකට. මේක සම්ප්‍රදායක් විතරක් වෙලා. අනිත් ලෝකයා වගේම දරුවන්ගේ ගෙවල් දොරවල් වල මහා හරයකින්මයි අපි ඉන්නේ හැම වෙලේම. ඒක ඇත්තම වෙලා. එහෙම ඉඳගෙන නිවන් දකින්න තෝරන කියන තැනකින් කටයුතු කරනවා. නමුත් ඒක අනිත් පැත්තට කෙවෙන්න ඕන. කොච්චර වුණත් ඒ ගෙවල් දොරලු දූ දරුවන්ගේ යුතුයකම් කරන්න යම් මට්ටමක ඇලීම බැඳීම නැතුව නෙමෙයි තියෙනවා. නමුත් හිත ඇතුළෙන් නිතර මේකේ ආදීනව ගතිය මෙනෙහි කරමින් ඉන්න වෙනවා. ඕනෑවට වඩා ඒක ඇත්තම වෙලා සාමාන්‍ය දහමක් නැති කෙනෙකුට ඒ වස්තු වස්තුම වෙලා පෙනෙන විදිය ඇත්තටම අඩු වෙන්න ඕනේ. ඒක තමයි ඇත්ත. එහෙම වුණොත් තමයි මේ ආශ්‍රව ධර්ම ඉක්මනට ගෙවෙන්නේ. අපි යම් වස්තුවක් අල්ලගෙන ඉන්න කොට අල්ලගෙන ඉන්න එකේ තදේ කම අඩු වැඩි කම මත මේක ගලව ගන්න පහසුව පසුබව තියෙනවානේ. එතකොට කවුරු කවුරුවත් නිසා නෙමෙයි අපිම නම් මේක අල්ලගෙන තියෙන්නේ. එතකොට මේ අල්ලන අත බුරුල් කරන්නේ අපි මේකේ ආදීනෝ ටික දැක්කේ නැත්නම් දන්නේ නැත්තම්. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සක්කාය නිරෝධයේ හිත දැසගන්න නැත්නම් සක්කාය නිරෝධයට හිත පිහිටන් නැත්නම් මේ සක්කාය ආදීනව බලන්න කියනවා. කාමයන්ගේ ආදීනව බලන්න කියනවා. ඉතින් ඒ නිසා ඔය අනිත්‍ය මෙනෙහි කරන ගමන් ඒ මෙනෙහි කෙරුවට නමුත් තවදුරටත් බාහිර වස්තුවම සිහිවිවි සිහිවිවි සිහිවිවි වේගින් හිත යන වේගය වැඩි නම් අනිත්‍ය බලන එක පොඩ්ඩක් නතර කරනවා ওই විදිහට ආදීනවෙ මෙනෙහි කරන්න ඈ ආදීනව කියනකොට අපිට දුක් වේදනාව දැනෙන වස්තුම විතරක් නෙමෙයි දුකයි සැපයි දෙකම දුකයි කියන නුවණක් එන්න ඕනේ සැප කුමක් නිසාද දුක මේ සැප කියන එක තමයි අපි නොදන්නවා වුණාට අපිට දුක දුක ගැන දෙන්න තියෙන දුක ඇතිකරන ළඟම හේතුව වැඩිම හේතුව සැප. දුක් වේදනාවෙන් කරන්නේ ඒ මොහොතේ ඒ අවස්ථාවේ දුක දෙන එක විතර කොච්චර අධික දුකක් වුණාද? සැප වේදනාව එහෙම නෙවෙයි කල්ප ගානක් අපායේ පැසෙන මට්ටමට ගන්න හදනවා. ඈ බුද්ධාන්තර ගණනක් සෙමසොටු ටිකක්වත් නැති പ്രേත ලෝකෙකින් සකස් කරනවා. එතකොට භයානකම දුක්ඛම වසම දේ තමයි මොකද්ද? සැප වේදනාව. කෙනෙකුට දුක් වේදනාව දුක හැටියට සැප වේදනාව සැප හැටියට පෙනෙන තාක් එයා දුක අයින් කළ සැප ගන්නවා කියන පැත්තට නඹුරු වෙලා කටයුතු කරන මේ ලෝකෙට වෙලා තියෙන එක. කෙනෙක් දුකත් දුක සැපත් දුක කියන දෙකම දැක්කොත් තමයි එයාට මිදීමේ මාවතකට හැරෙන්නේ. අපි මේ පැත්තකින් දකුණු පැත්තෙන් පුච්චගෙන ගින්නක් එනකොට අපි වම් පැත්තට දුවයි. වම් පැත්තෙන් ගින්නක් පිච්චීගෙන ආව දකුණු පැත්තට දුවයි. දෙපැත්තෙම ගින්දරක් කියලා දැක්කොත් තමයි මැදින් පැනලා යන්න තැනක් තියෙනවද කියලා හොයන්නේ. ඒිට මෙහා මැදින් තැනක් හොයනවද අපි? කෙරවලකට පැත්තකට දුවන එක තමයි කරන්නේ. ඒ වගේ සැප වේදනා දුක් වේදනාව දුකයි කියලා දැකනකොට සැප හොයනවා. සැප වේදනාව දුකක් වෙනකොට වෙන සැපක් තියනවාද කියලා ආයෙත් දුක් වේදනාව පැත්තට යනවා. අපි ඒක දන්නේ ආමුත් අපි යන්නේ දුක් වේදනාව පැත්තට. මොකද අන්තිමට දුකේම එක පැත්තකට අපි සැපක් කියලා තියනවා මිසක දුක් වේදනාවේ මේ පැත්තට ගිහිල්ලා සැප මේ පැත්ත දක්නවා සැපක් කියලා ඒ සැපේ කියපු එක දුකක් වෙනකොට අනිත් පැත්ත දක්නවා සැපක් කියලා අන්තිමට දුක තුලමයි ඉන්නේ. එතකොට මේ දුකයි සැපයි දෙකම දුකයි කියලා දැක්කපු දවසට තමයි මැදින් පැනලා යන්න අපි තනක් හොයන්නේ. අර මං කිව්වේ දැන් අපිට ඒක තේරෙන්නේ නැහැ. අපි සැප කියන්නේ දුකකට නේද කියන එක. අර මම කලු මට්ටම් ඉස්සර කියන්නේ දැන් ඉඳගෙන ඉන්න එක අපිට ඉන්නකොට ගොඩාක් දුක වෙනකොට අපිට හිතට තේරෙන්නේ මොකද්ද? හිතගත්තොත් සැපයි. දැන් හිතගෙන ටිකක් වෙලා ඉන්නකොට ඒක දුකක් කෙනකොට ආයෙත් එන්න ඉස්සෙල්ලා අපි දුකයි කියපු ඉඳගෙන ඉන්න ඉන්න ඉරියව්වපනේ ආයෙත් සැපයි කියලා. සැපක් නැහැ ඉඳගන්න එක සැපයි. දැන් ඉඳගෙන ඉන්න එක දුකක් වෙනකොට දැන් හිටගෙන ඉන්න එක දුකයි අමාරුයි කියලා ඉඳගත්තේ. ඒක පෙනී ආයෙ සැපක් කියලා. දුකේ මේ පැත්තට ගිහිල්ලා දුකේ අනිත් පැත්ත සැපයි කියලා දකින මෙහෙම දුක මාරු කරනවා මිසක අපි සැප විඳලා නැහැ. ඉතින් ඒ වගේ මේ සතර අපායට අපි හැම කෙනාම වැටෙන්නේ හැම වෙලාවෙම මේ සැප වේදනාව හින්දා. ඒකයි වේදනා පච්චය තණ්හා කියලා කියන්නේ. මොකද සමස්තයක් වශයෙන්ම හොඳට බලන්න මේ ලෝකේ යම්තාක් වස්තු අපිට උරුම වෙලා තිනුන් තණ්හා කරලා තිනුන් ওই සැපේ හින්දා නෙමෙයිද කියලා බලන්න. ඔය හැම දෙයකින්ම අන්තිමට තියෙන කෙරවල තමයි සැප වේදනාවට තියෙන තණ්හාව. එක දෙයකටයි තියෙන්නේ. ඒ කියන්නේ දරුවෝ දිහා බලලා හරි හිතට සැපක් වෙනවටයි කැමති. අපිට ඒ සැපේ සබා ගන්නයි මේ වස්තු ටික තියෙන්නේ. දැන් මම කියන්නේ අපිට දැන් ওই ටීවී එකක් ගේනවා. ඒ මොකද? ඒ රූප දැක්කහම Tamanට ප්‍රියමනාප සැපයක් උපදව ගන්න. සැපයක් ගන්න. ඒ සැපේ එනවනම් ওই රූප පෙට්ටිය ඕනේ අපිට. ඔය ඇතුලේ තියෙන IC කැඩි කන්ඩෙන්සර් ඕවා ඕනේද අපිට? ඕවා ටික රකින්න ඕනේ රූප ටික ගන්න. රූප ටික ඕනේ Tamanට සතුටක් ලබා ගන්න. ඉතින් කෙනෙකුට ආධ්‍යාත්මික පැත්තේ සතුටක් තියෙනවා බාහිර වස්තු අතහැරෙන ඉබේමයි. ඒක අර ප්‍රමෝදය නිසා ප්‍රීතිය ප්‍රීතිය නිසා සැපේ කිනුට මේව අතහැරෙන ඉබේමයි. ඉතින් මෙතනදී මේ භාවනා කරනවට අමතරව භාවනා කරනකොට අනිත්‍යයෙන් බැලුවත් අහු වෙනවා බොහොම අමාරුයි ඒත් හිත දුවනවා නම්. එහෙම බැලුවත් හම්බෙන්නේ නැත්තම් Tamanට ගෙවල් දොරවල් ඉඩ කඩම් වටපිටාව සිහි වෙන ඒවා සහ Tamanගේ පැවැත්ම තියෙන අරමුණු ටිකක් ආදීනවෙන් හිතන්න. එහෙම හිතන්න හිතන්න මේ රළු කෙලෙස් මට්ටම අඩු වෙනවා. එහෙම අඩු මට්ටම අඩු වුණාම හසීම පහසුවෙන් මේ සිත කියව ගන්න පුළුවන් තමයි. මේ ඒ නිසා මොකද එක කාරණාව තේරුම් ගන්න ඇත්තටම මේක විහිළුවක් නෙමෙයි. අපි ඇත්තටම අද පොඩි විහිළුවක් මේ කරන්නේ. දැන් මේ කොච්චර භාවනා කරුවත් අපේ යටිහිතින් ඒ වස්තුන්ට ඇලිලා තියෙන ඇලීම චුට්ටක්වත් අපි අඩු කරලා නැහැ. මොකද ඒව හේමම තියෙද්දි ඒව වටිනාකම දකින්න මනසකම ඉඳගෙන ආදීන නොදකමින් තමයි අපි මේ ටික කරන්නේ. ඒ නිසා මේ ටිකේ අපිට පිටයි දෙන්න ඒකයි. එතකොට අර ටිකත් එහෙම බලමින් මේ ටික කරනකොට එnde ende ende ende මේ තමන්ගේ මනසේ තියෙන ඇලීම් ගැටීම් දෙක අඩු වෙනවා. එතකොට මේ දහම හොඳට ප්‍රකට වෙනවා. හරි. මම ওই ටිකක් මේ උත්සාහය ඇති වෙන්න මේ කෙලෙස් අඩු වෙන්න මේ ටික කතා කළේ. එහෙනම් අපි අද දවසේදී ආපහු වර ටික වගේ උපදින උපදින විතරක හඳුනා ගන්න උත්සාහවත් වෙන්න එහෙම හඳුනා ගන්නමින් ආනාපාන සතිය වඩන්න. සූර්ය මහත්යාර කියපු විදිහට කරන්ඩ විතරක මුල නුවණින් සම්මර්ෂණය කරන්න. මොකද භාවනාව ගත්තාම ක්‍රම දෙකක් තියෙනවා. සමත පූර්වංගම විදර්ශනා, විදර්ශනා පූර්වංගම සමතේ, සමත විදර්ශනා යුගනත් සහ ධම්මෝද්දච්ච සමන්නාගත විදර්ශනාව කියලා ක්‍රම හතරක් ඒකෙදි කෙනෙක් ඔය දැන් අපි මේ කරන ක්‍රමය චිත්ත සමතය. හැබැයි මේක නෙමෙයි සමත පූර්වංගම විපස්සනා කියලා කියන්නේ. මේ ශාසනයෙන් බැහැර, ඒ කියන්නේ දහම අහන්නෙම නැතුව යම් කිසි කෙනෙක් ඇහුවත් අපි කියමු සමත කමඨහනක් විතරක්ම මෙනෙහි කරගෙන යන විට මෙහා විදර්ශනාවක් නොවන මෙනෙහි කිරීමක් ගන්නව නැතුව දැන් කසින වගේ දේවල් වඩද්දී ඒ සමත නිමිත්ත විතරක්ම විදර්ශනා මේ මේ ඇසුරු කළා ඇසුරු කළා ඇසුරු කළා ධ්‍යාන තියෙන මට්ටමට නිවර්ණ අඩු කළ ධ්‍යාන මට්ටමට ඊතරගෙන ධ්‍යාන ලබාගෙන ඊට පස්සේ ස්කන්ධ ධාතු ආයතනයන් අහගත දේ නුවණ මෙනෙහි කරනවා. මෙනෙහි කළ විදර්ශනාවට නැඹුරු කරලා මේ මාර්ගය උපදවා ගන්නවා. මාර්ගය උපදවාගෙන සසරෙන් මිදෙනවා. ඒද සමතයෙන් විදර්ශනා කරන විදර්ශනාව නිසා මාර්ගය උපදිනවා. එතකොට ඔන්න සමත පූර්වාංගම විපස්සනා. කෙනෙක් ඉන්නවා සමතය කියන එක බෑ. නමුත් එයා ස්කන්ධ ධාතු ආයතන නුවණින් විමසමින් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ප්‍රත්‍යයෙන් හටගත් ධර්ම ප්‍රත්‍ය නැතිව නැති වෙනවා කියලා නුවණින් මෙනෙහි කරමින් ආයතනයන්ගේ ආයතනයේ ගැට ගැහෙන්නේ නැති විදිහට බලලා මෙහෙම අනිත්‍ය දුක් අනාත්ම විදිහට බලනවා. ඒ බලනකම නිසාම හිත සමාධිය වෙනවා කාලයක. දැන් මේ විදර්ශනා පූර්වංගම සමත. ඒ නිසා මාර්ගය උපදිනවා. එතකොට මේ දෙන්නම කොතනට ගියත් එකයි. තව කෙනෙක් කියනවා සමති දර්ශන යුගනද්ද. විතක සමත නිමිත්ත ඇසුරු කරනවා, විතක නුවණින් මෙනෙහි කරනවා. ආයත් නුවණින් මෙනෙහි කරමින් සමත නිමිත්ත ඇසුරු කරනවා. මේ ධර්මතා දෙක මාර්ගෙන් මාරුට මාර්ගෙන් මාරුට කළා මේ හිත සමාධි කරනවා. සමති දර්ශන යුගනද්ද. ඉතින් බුදුරජාණන් වහන්සේ දෙවියන්ම පෙන්වලා තින්නේ ඒ ක්‍රමය. එතකොට ඕකෙදී ඒ සමත විදර්ශනා යුගලද්දව කරද්දි කෙනෙකුට පුළුවන් සමත නිමිත්ත මුලින් වල දෙවනුවට විදර්ශනා කරන්න පුළුවන්. තව කෙනෙකුට ඉස්සෙල්ලා විදර්ශනා කරලා ඊට පස්සේ සමත නිමිත්ත වඩන්න පුළුවන්. ඒ දෙකම තාම සමත විදර්ශනා යුගලද්දව යන්නේ. ඒ නිසා ඔය වගේ සිත්විදි වල නේ නේ නේ නේ කිය අනිත්‍ය වශයෙන් බලනවා. ඒක තමයි දැන් අපි විදර්ශනා. ඊට අමතරව ආස්වාස ප්‍රස්වාසය ආදී සමත නිමිත්තකුත් ඇසුරු කරනවා. බාහිර අරමුණු වලදී බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය කියන කමඨහනක හිත රැකගෙන කටයුතු කරනවා. එතකොට මෙයා සමථ විදර්ශනා යොකනවා. සූර්ය මාත්‍රි කියපු ක්‍රම විදර්ශනා පූර්වංග සමථය. ඒ කියන්නේ එනේන සිව සිතුවිල්ලක් සිතුවිල්ලක් ගන්න අල්ලගන්න අපහසු වෙනකොට සිහි වෙන එක හරමුණක් අල්ලගන්නවා. අල්ලගෙන ඒක තුල හිතනවා මේක මනෝ ස්පර්ශ නිසා හටගත් එකක් නේ. දැන් හැම විතරකයක් ගන්න බෑ. එකක් අල්ලගෙන ප්‍රකටව මේක මනෝ ස්පර්ශ නිසා හටගත් දෙයක් නැත්නම් සිතින්ම උපදපු ධර්මතාවයක් නේ කියලා බලනවා. මෙහෙම සිහි වෙද්දිත් බාහිර මෙහෙම දෙයක් නෑ නේද? දැන් gedara කියලා සිහි වෙනකොට මේ gedara කියලා සිහි වෙන නිමිත්ත සිහි කිරීම මනසින් උපන්න එකක් කියලා සිහි කරගන්නවා. මේ මනෝ ස්පර්ශ නිසා හටගත් මේ විතර්කය මනෝ ස්පර්ශ නැති වෙනව නැති වෙනවනේ කියලා බලනවා. බලුවත් නෑ ඒ වුණාට බාහිර තියෙනවනේ වගේ කියලා හිතෙනවා. නෑ ඒ වුණාට බාහිර තියෙනවනේ වගේ කියලා හිතෙන ගතියද හිතෙන්නේද මනසින් නේද මනෝ ස්පර්ශ නිසා නේද කියලා ආයෙත් බලනවා නෑ ඒ වුණාට තියෙන්නේ කියලා හිතන නෑ ඒ වුණාට තියෙන්නේ කියලා හිතෙන්නේත් මනසටමනේ කියලා එහෙම බලනවා කොහොම බලලා කීපීටක්ම බලනවා බලලා ආයෙත් නෑ බාහිර තියනවනේ කියන හැඟීම එනකොට නෑ බාහිර තියනව නෙමෙයි අවස්ථාවට උපදවාගෙනයි බලන්නේ කියන කාරණාව තමයි අල්ලලා දෙනවා අර අපි කියන්නේ දැන් මේ සිහි කරන විදිය වස්තුවක් බාහිර කොහොමද තියනව නෙමෙයි අපි බලන්න ගියාම මේ ඇහැ නිසා අපිට උප ඉපදිලා පේන්නේ. කවදාවත් වැලි ගොඩක් තියෙන වැලි ගොඩක් අපි දකින්නවනේ මේ මම ওই කියන උපමාවෙම හරි වටින ඒවා තමයි සන්තක තියාගන්න. ඒවා ඕගොල්ලෝ ඕගොල්ලන්ටම අර්ථ දක්වලා පෙන්වන්න ඕනේ. ඒක තියෙන දෙයක් පෙනෙනවා නෙමෙයි කියලා කිව්වට තමන්ගේ හිත තමන් පිළිගන්නේ නැහැ. ඒ වෙලාවේදී තමන්ගේ හිතට තමන් උපමාවකින් අල්ලා දෙන්න ඕනේ. දැන් මම ඕගලන්ට කියනවා වගේම මගේ හිතට මම ওই උපමා පෙන්න ගන්නවා. එතකොට දැන් මම ගොඩක් වෙලාට හිතනවා කවදාවත් තියෙන වැලි ගොඩක් අපි දැක්කේ නෑ නේද? වැලි ගොඩවල් කොහෙවත් තිබුණේ නෑ නේද? අවකාශ ධාතුවේ තියෙන වැලි කැට වැලි කැට තියෙන තැනක මේ ඇහින් බලනකොට වැලි ගොඩක් පෙවුණා මිසක නැත්තම් වැලි ගොඩයි මොන වැලි කැටේටද? දැන් තියෙන්නේ වැලි කැට තියෙන තැනක අපිට වැලි ගොඩක් පේනවා මිසක පේන දේ අල්ලන්න බෑ. පේන්නේ වැලි ගොඩක්. තියෙන්නේ වැලි කැට. එතකොට මේ තියෙන දේ පේන්නේ පේන දේ තියෙනව නෙමෙයි. කියලා ඉතින් බලනවා. එතකොට අපි පැත්තකට ගිහිල්ලා මම දැන් සිහි කරන්නේ වැලි ගොඩක්. නමුත් මම ගිය වැලි ගොඩ සිහි කරනකොටත් එතන නෑ එතන තියෙන වැලි කැට ටිකකුයි අවකාශයයි. ගියාම වැලිගොඩ ඇහෙන් බලපු නිසා වැලිගොඩක් හැදිලා පේනව නේද කියලා ඔය වගේ ඒ වගේ මේව සිහි කරනකොට gedara කියලා එකක් නැහැ. අවකාශ ධාතුවේ තියෙන සියුම් සියුම් සියුම් සියුම් රූප කලාප ඒ රූප කලාප තියෙන තැනක මේ ඇහෙන් බලනකොට අපි ගේ කියන හැඩසටහන හැදිලා පේනවා. ඒකට අපි උපද්දවාගෙන පරිහරණය කරනවා මිසක තියෙන දෙයක් දැක්ක නෙමෙයි. ඒ වගේ තමන් ඔහොම ඔන්න දැන් ටිකක් මෙනෙහි කරනවා. ඒ වෙලාවේදී යටින් තව මොන හරි දේවල් සිහි වෙන්න පුළුවන් නොසලකා හැරලා මේ එකම නිමිත්ත හොඳට සිහි කරනවා. සිහි කළා ඊගාවට ගත්ත අරමුණ ඒ සිහි වෙච්ච ගොඩෙන් තව එකක් ගන්නවා. අරගෙන පළවෙනි එක තමන්ගේ මනසින්මයි මේ නිමිත්ත සිහි වෙන්නේ. මනසින්ම සිහි කරපු දේ මනස තුලම නැති වෙනවා කියලා බලනවා. මෙහෙම සිහි කරද්දිත් බාහිර නෑ කියලා හිතනවා. එහෙම නැහැ කියලා හිතුවොත් නෑ තියනවා ඒ වුණාට තියනවනේ කියලා හිතන හැඟීමක් අපේ තියෙනවා. ඒ හැඟීම දිහා හොඳට බලන්න නෑ මෙහෙම හැඟීමක් දැනෙන්නේද මනසට. ඒකද මනෝ විතර්කයක් කියලා බලනවා. එහෙම බැලුවට තවදුරටත් තියනවා වගේ තේරෙනකොට එතෙන්ට ගිහිල්ලා ඒ වස්තුව පිරිසිදු දක්වනවා. ඒ කියන්නේ තියෙන දෙයක් හම්බ වෙනවා නෙමෙයි අවස්ථාවටයි උපදින්නේ කියන කාරණාවයකට උපමා පෙන්නනවා. අර මං කිව්වේ කවදාවත් කියන්නේ මේ රිංගුව තියෙන තැනක මේ ඇහෙන් බැලුවහම ජලය වගේ පෙවුණා මිසක තිබුණු ජලයක් හම්බුනේ නෑ නේද? එතකොට පැත්තකට ගිහිල්ලා ජලය සිහි කරනවා කරන්න පුළුවන් ඒ වගේ දැන් ගෙවල් දොරවල් සිහි කරන්න පුළුවන් පැත්තකට ගිහිල්ලා. අපි බලන්න කියලා ගියාම අවකාශ ධාතු ඇසුරු කරගෙන පවතින මහ භූත රූප කලාප තියෙන තැනක මේ ඇහෙන් බලනකොට හැඩ සටහන් පෙන්නන මේ ලෝකය කියන එක තියෙන්නේ ඔහොම අපිට. අපි හිතාගෙන ඉන්න වස්තු කවදාවත්ම තිබුණ ඔය පෙනේ මෙහෙම බලාගෙන යනකොට මේ පෙනෙන වස්තු අපි හිතාගෙන මේක කොහොම ඇති දේවල් කියලා. නෑ. ඔගොල්ලෝ දැන් මිරිගුව තියෙනකොට ජලය වගේ පෙනෙන එක ඇහැටයි කියන එක තියෙන්නේ මිරිගුව මිසක පෙනෙන එක තියෙනව නෙමෙයි කියන එක පැහැදිලි නේද? හොඳයි සියසනේ කරේ මෙහෙම කළා පුළුවන් තරම් වේගෙන් බලන්න. බලද්දිත් හැදිලා පේනවා නේද? ඒ වගේ මෙහෙම කළා බලලා ආපහු මෙහෙම ගලුවත් ඒ පේනකොට මේ තිබුණ එකමයි පේන්නේ කියලා ඔයගොල්ලෝ හිතනවානේ. නමුත් එහෙනම් මිරුගුවේ සියසරයක් වේගෙන් හරි මිරුගුව තියෙන තැනක බලුවොත් ජලය වගේනේ පේන්නේ. එතකොට ඒත් හැදිලා පේනවා මිසක තිබුණ එක පේනවා නෙමෙයිනේ. එහෙනම් මෙහෙම බලලා මෙහෙම බලනකොට දැන් අපි හිතාගෙන ඉන්නේ තියනවා කියලා. ආයෙත් බලනකොට හැදිලා පේනවා මිසක තියෙනක පේනව නෙවෙයි. එතකොට ඒ නිසා ඒ විදිහට සිහි වෙන එක සිහි වෙන නිමිති Taman තුල කියලා බලනද ඒක බාහිරයට අයිති බාහිර තියෙන ඒවා කියලා බලන්න ගැට ගැහෙන්න දෙන්න එපා. ඒක විදර්ශනාව කියන්නේ. එතකොට මනෝ සම්පස්යෙන් හටගත් හිතින් හිතෙන දැනෙන දේවල් මනස තුලම නිරුද්ධ වෙනවා. බාහිර මෙහෙම සිහි වෙනකොටත් බාහිර එහෙම දෙයක් නැහැ කියලා බලනවා. නෑ වුණාට තියනවා වගේ කියලා හිතෙන්න පුළුවන් නැත්තම් බාහිර තියෙන දෙයක් කියන හැඟීම Tamange තියෙනවා ඒක අල්ලගන්න. එහෙම හැඟෙන තේරෙන දැනෙන ගතියද මනසට නේද දැනෙන්නේ කියලා බලනවා. කොහොම කීප විටක්ම වලලා ඇත්තත් බලනවා. එතකොට මෙහි කවදාවත් බාහිර මේ සිහි වෙන වස්තු සිහි වෙන දේ බාහිර තියනවා නෙවෙයි අපි බලන්න කියලා ගිහාම මේ ඇහෙන් බලන නිසායි පෙනෙන්නේ එහෙම කිව්වොත් එයා පිළිගන්නේ එතකොට තමයි අර මං කිව්වේ උපමාවල් අරගෙන දෙන්න ඕනේ එතකොට වැලි ගොඩක් කවදාවත් බලන්න බෑ. ඒ කියන්නේ තියෙන වැලි ගොඩක් කවදාවත් දැක්කෙත් නෑ. දැකපු වැලි ගොඩක් තිබුණෙත් නෑ. එතකොට හැමදාම වැලි ගොඩක් හදාගෙනමයි බලලා තියෙන්නේ. නමුත් පැත්තකින් අපි සිහි කරන්නේ ගෙදර මිදුලේ වැඩි ගොඩක් තියනවා කියලානේ හිතන්නේ. නේ? අපි හිතන්නේ ඇහැට දැකපු මිම්ම. දැන් සිහි කරන්නේත් ඇහෙන් දැකපු මිම්ම. එතෙන්ට ගියාමත් ඒ මට්ටම අපිට අරගෙන දෙනවා. ඒ වගේ හැම වස්තුවක් අරඹයම සමහර විටක පොඩි නිමිත්තක් නෙමෙයි. ප්‍රදේශ අපි කියමු මේ ගම තියනවා කියලා වගේ විශාල ප්‍රදේශයක් කළා දෙන්න පුළුවන්. හිතට. ඒකත් එහෙමයි. එතකොට ඒ ඔක්කොම එකට එකතු කරලා එක නිමිත්තක් හැටියට ගන්නවා. ගම කියලා එකක් තියනවා නෙමෙයි නැත්නම් මේ වත්ත කියලා එකක් තියනවා නෙමෙයි. ඇහින් බලනකොට මෙහෙම සටහනක් හදලා පෙන්නන්නේ. කියලා එක එක නිමිති ඔක්කොම එකට එකතු කරලා එක නිමිත්තක් හැටියට පෙන්නකොට ඒ එක නිමිත්තට බලන ඔක්කොම මේ ඇහින් පදලා පෙන්නන්නේ. ඒ විදිහට එනේන අරමුණු එහෙම හිත හිතා ඉන්නවා. එහෙම නැත්නම් ඔය දහම් පරයයක් හිතනවා. ඒ කියන්නේ දැන් අපි කිව්වේ දැන් ඔය ආදීනවෙන් බලන එක එක එක මේ ගෙවල් දරවල් යාන වාහනේ දෙපරන් දූ දරුව කියලා මෙහෙම පෙවුනට මේ නිසා අනන්ත අපරිමාණ දුක අපිට විඳින්න තියෙන හේතුව මේ තුල තියනවා නේද කියලා එතන ඉඳලා සතර අපායට වැටෙන්න පුළුවන් හේතු ඕව හිත හිතා හිත හිතා හිත හිතා ඉන්නවා එහෙම හිතන එක නතර කළා ආයතන පනසතිය වඩනවා දැන් අර විදිහට බලන එක දුක්ඛ සංඥාවයි. අර විදිහට බලන එක ඉස්සෙල්ලා කියපු ගිහාම හම්බ වෙනවා හම්බුලා නැති වෙනවා කියමු අනිත්‍ය සංඥාවයි. එතකොට ওই විදිහට බලන එක විදර්ශනාව. එතකොට එහෙම ටිකක් වෙලා බලනවා ආනාපාන සතිය වඩනවා. එතකොට මේ සමත විදර්ශනා යුගනත්වය තියෙනවා. එතන මෙයා ආරම්භ විදර්ශනාව අවසානයේ සමත. මෙතන අනිත්‍ය බලමින් අපි උපදින ආනාපාන සතිය වඩමින් උපදින උපදින දේවල් බල අනිත්‍ය බලනවා කිව්වොත් සමත විදර්ශනා යුගනද්දෝ තියෙනවා. එතකොට එන්න පුළුවන් ක්‍රම දෙකක් විතරයි. මේ ඒ සිතුවිලි හඳුනගෙන එහෙම උපදින උපදින උපදින ද මේ ක්‍රමේදී ගොඩ විස්තර නැතුව කෙටි කෙටියෙන් යන්න පුළුවන්. උපදින උපදින විතරක හඳුනගෙන විතරක කරන මේක අනිත්‍යයි මේකද සිතුවිල්ලක් නෙමෙයි මේකද සිතුවිල්ලක් නෙකී කිය යන්න පුළුවන්. මේ මේ ක්‍රමයට එහෙම කෙටියෙන් එක එක අරමුණු වල නානත්වයක් හම්බෙන්න හම්බෙන එක අරමුණු තුල ධම්මනිතිකාර වශයෙන් බොහෝ වෙලාවක් යනවා. එතකොට බොහෝ වෙලාවක් කෙලෙස් සහගත අරමුණු වලට එන්න ඉඩ දීලා නැහැ. දැන් අපි එක අරමුණක් අල්ලගෙන බොහෝ වාර ගණක ඒක දෙන ධර්මතාවය සිහි කරගෙන සිහි කරගෙන යනවා කියන්නේ ඒ කාලවකවානුවේදී ගෙවල් දොරවල් ඕවා ගැන එන්න තියෙන නිමිති එන්න තියෙන ඉඩ නැති වෙලා තියෙනවා. නේද? ඒ විදිහට හිතන සමත වඩනවා. එහෙනම් හවස ටිකක් අපි කමු බලන්න. වේදනාව වේදනාව පස්සේ බලන්න පුළුවන්. දැනට වේදනාව වෙනකොට වේදනාව එක දින උරහිසි අනිත්‍ය බලන්න. මොකද දැනට තියෙන ප්‍රශ්නය තින්නේ ඇත්තටම ටිකක් ගැඹුරුයි. මේ වේදනානුපස්සනාව මේ මට්ටමේ බලන්න බෑ. ඒක මම ඔයගලන්ට උනම් කියලා දෙන්නම් පස්සේ වේදනානුපස්සනාව හරියට බලනවා නම් රූපේ වේදනාවට ඇඳෙන්නේ නැති වෙන්න ඕනේ. කකුලේ වේදනාව වෙනවා නම් අතේ වේදනාව වෙනවා නම් දැනට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ කකුලේ අතේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට වේදනාව කියන එක මොනේ බලන්ද ස්පර්ශ නිසා මේ වේදනාව හටගන්නේ කියන කාරණාව බැලුවට කමක් නැහැ. නමුත් මේ මට්ටමේදී වේදනුපසනාව කරන්න බෑ. ඒ කියන්නේ හරියට රූපය පිරිසෙන් දැක්කහම තමයි වේදනාව ගැන බලන්න පුළුවන්. ඒ කියන්නේ අපිට පුළුවන් වේදනානුපස්සන බලන්න පුළුවන් මෙහෙම. කකුල ඈඳෙන්නේ නැති විදිහට ඔළුව ඈඳෙන්නේ නැති විදිහට හරියටම අර වේදනා ගතිය විතරක් හිතට ඉලක්ක කරගෙන මේ වේදනාව ස්පර්ශ නිසා හටගත් ස්පර්ශ නැති වෙනව නැති වෙනවා කියලා බලන්න පුළුවන් වේදනන පසනාව. කකුලේ වේදනාව දැනනකොට උරහිස්සේ ඔළුවේ වේදනාව දැනනවා කියන්නේ කයෙහි ප්‍රශ්නේ තියෙන්නේ. තම කායගත සතිය. හරිද? එතකොට ඒ තාක් වේදනාවේ ස්වභාවය තේරෙන්නේ එතකොට කකුලේ වේදනාව දැනෙනකොට මේ වේදනාවත් එක්ක උපදින කකුල කියලා පේන ටික හඳුනගන්න චිත්තජ රූපයක් කියලා. ඒ ටිකේ අනිත්‍ය බලන්න. එතකොට මේ වේදනාව අතහැරෙන ඉබේම. මේ වේදනාවට මුකුත් ප්‍රතික්‍රියාවක් දක්වන්න ඕනේ වේදනාවත් එක්කම ඒ කියන්නේ ඒක සියුම් චිත්තජ රූප ඕගලන්ට හොඳට ප්‍රකට වෙනකොට තියෙන වාසිය තමයි කයේ කෑලි කෑලි කැපෙන මට්ටමක වේදනාවක් ඇති වුණොත් හිත ඒකට බැස ගන්න නැතුව ඉන්න පුළුවන්. වේදනාව කකුලේ වුණොත් කකුල හොල්ලන්න නැතුව නම් ඉන්න බෑ. කකුල අහකට ගන්න නැතුව නම් ඉන්න බෑ. මේ වේදනාව කොච්චර දැනුණත් ඕගලන්ට ප්‍රතික්‍රියා දක්වන්න රූපයක් නැතුව කකුල නැති වුණොත් මොකද්ද හොල්ලන්නේ? ලොකු ඒ කියන්නේ ඇත්තටම ඒක දැන් මේ ශාසනය උඩට යනකොට දිවි කෙලවර කොට කය කෙලවර කොට ඇති වේදනාව විඳින්න පුළුවන් හෙල්ලෙන්නවත් පෙරලෙන්නවත් නැතුව. ඒ මොකද ඒ වේදනාවෙන් කය අයින් වෙනවා. දැන් අත මෙහෙම ඉන්නකොට අතේක එක්කමත් හැදෙනකොට ඕගලන්ට අතත් පේනකොට සම්පූර්ණම මේ ප්‍රතික්‍රියා නොදක්වන්න බෑ අත හොල්ලන්න හෝ දිකරන්න වෙනවමයි හිතෙනවමයි ඒක. ඒකට ප්‍රතික්‍රියා නොදක්ව ඉන්න බෑ. නමුත් තාමත් අධික වේදනාවක් දැනෙනකොට හිතට වේදනාව දැනෙන තැන පේන්නේ නැත්තම් ඕගොල්ලන්ට. ඔගොල්ලෝ දැන් මොකේද ප්‍රතික්‍රියා දක්වන්නේ? වේදනාව දැනෙනවා. එතකොට එහෙම සිහි ඇතුවම ඒ වේදනාවේ අනිත්‍ය දකිනවා. හරියට වේදනානුපස්සනාව වඩන්න වෙන්නේ එතකොටයි. එතකොට ඒකයි මේ කායානුපස්සනාව වඩනකොට මේ කාලෙදී කායේ කායනුපස්සී විරති කියන වේදනාව දැවුනොත් ඒ නිසා එන කය අල්ල ගන්න කියනවා. හිතට සිතුවිල්ලක් සිහි වුණොත් ඒකම ඇදෙන රූපය අල්ල ගන්න කියනවා. මේ විතර්කයක් සිහි වුණොත් ඒකම ඇදෙන රූපය අල්ල ගන්න කියනවා. කායනුපස්සනාවේදී වේදනානුපස්සනාව හරියටම බැලුවොත් කෙනෙකුට පුළුවන් නම් කයේ හෝ අතේ හෝ කියලා අපි කතා කළාට දැනෙන වේදනාව හරියටම වේදනාව කියන ගතිය විතරක්ම හිත යොමු කළ වේදනාව විතරක්ම අල්ලගන්න පුළුවන් වුණා. එතකොට කකුලක් අතක් මුකුත් ඇදෙන්නේ නැහැ දැනෙන්නේ නැහැ. එතකොට නම් ඔන්න මේ වේදනාව මේ ස්පර්ශය කාය ස්පර්ශ නිසා නේද මේ වේදනාව මේ ස්පර්ශ නැති වෙන නැති වෙනව නේද කියලා බලන්න පුළුවන් වේදනාවේ අනිත්‍ය දකින්න. ඒ වේදනා ගතිය විතරක්ම අහු වෙන්න ඕනේ. ඒ කියන්නේ කායන පස්සනාව සම්පූර්ණ නොකර වේදනාන සපස්සනාව අපිට අමාරු නෑ පුළුවන් අය ඉන්නවා චර්ත මත පුළුවන් බැරි නෑ නමුත් එහේ දැන් මෙතනදී මේ විමත්තමේ වේදනාවේ අනිත්‍ය දකින්න කරන්න ඕනේ මේ වේදනාව දැනනකොට තියෙන අත කකුලෙන් වෙන් කර ගැනීම විතරමයි වේදනාව අනිත්‍ය දකින්න කරන්න තියෙන්නේ. වේදනාවට මොකුත් කරන්න බෑ කරන්න ඕනේ නැහැ කියලා මම කියන්නේ. මොකද මෙතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ එතනයි. මේ දිවි කෙලවරකට ඇති වේදනාවක් වුණා සිහියට විඳින්න පුළුවන් මට්ටමට එනවා මේ කයට ඇඳෙන්නේ නැති වුණා. ඒකේ මම මතක් කළේ ඔගොල්ලෝ අර මනෝ විතර්කයන්ගේ අනිත්‍ය බල බලන දැන් යන්නේ. යන ගමනේදී මම කියවනේ සද්දයක් ඇහුණා. ඒ කියන්නේ දැන් මේ හිතට තේරෙන තේරෙන හැම නිමිත්තකම අනිත්‍ය බල බල යනකොට සද්දයක් ඇහෙනකොටම කාරකක් තියෙනොත් ඕගලන්ට අග්ගල කාරක අහුවෙලා තියෙන්න ඕනේ දැන් ඔය කරන මේ නිමිති පොඩි එකකට. සද්දේ වෙන් වෙලා තියෙන්න ඕනේ. ඇයි මේ හිතට තේරෙන නිමිති අල්ලගෙන අල්ලගෙන යනකොට තග්ගල මනසට අහු වෙන කාරක කියලා දැනෙන ගතිය අහු වෙන්න ඕනේ මේක විචාරකයක් කියලා අනිත් බලන්න පුළුවන් වෙනවා. එතකොට ඕගොල්ලන්ට සද්දෙට මුකුත් ප්‍රතික්‍රියාවක් දක්වන්න ඕනේ. ඒක නැති වෙලා යනවා ඉබේම. අපිව ඒ පැත්තට යන්නේ නැතුව මනස තුලම රඳව ගන්නවා. බැරි වෙලා මේ සද්ද ඇහෙනකොට හිතේ උපදින කාරක සද්දෙට බැඳුත් බාහිරට හිත යොමු වෙනවා කියන එක නවත්තන්න බෑ. ওই විදිහටම අපිට සද්දයක් ආවා වගේ තමයි දැන් ස්පර්ශාහාර අපිට දැනෙන වේදනාව. වේදනාව එනකොටම සද්දට කාර්යයක් සිහි වුණා වගේ වේදනාව එනකොටම කකුල සිහි වෙලා තියෙන්නේ. ඔළුව සිහි වෙලා. අත සිහි වෙලා නම් තියෙන්නේ. සියුම් විතර්ක හැටියට හම්බ වෙනකොට ඕගලන්ට හම්බ වෙන්න ඕනේ කකුල ඔළුව අත කියලා පෙනෙන ටික මේ මනෝ විතර්ක කියලා. මේක ඒ පෙනෙන දැනෙන කකුල අතපය මේද මනෝ විතරකයි කියලා අල්ලගන්නකොට වේදනාව අතහැරන ඉබේ. මේ මේ ටික අතහැරන ඉබේ. දැනට කරන්න ඕනේ එහෙම. එහෙම නැතිනම් අර විදිහට කරන්න පුළුවන් මොකද්ද? මේ වේදනා ගතිය විතරක් අල්ලගෙන මේ වේදනාව ස්පර්ශ නිසා හටගත් ස්පර්ශ නැති වෙන නැති වෙන කියලා බලන්න පුළුවන්. ඒක සිව්. කයට වඩා සිව්. ස්වාමීන් වහන්සේ මේ මනෝ විදක්කයක් විතරක් කියන්නේ අපි කියන්නේ අපිට පේන්නේ කකුල කියන්නේ නෑ පේන්නේ නැති හින්දාම විතරක් නෙමෙයි ඒක තමයි අපි හිතෙන් සිහි කරගන්න හින්දා හිතට සිහි වෙනවා සිහි වෙනවා සිහි කරගන්නවා මතක් වෙනවා මතක් කරගන්න ඔක්කොම මනෝ විතරක මොකද ඇත්තටම එහෙන් දැකපු රූප නිමිත්තක් සිහි කරගන්න සිහි වෙලා මිසක මේ වේදනාවත් එක්ක තියෙන්නේ නැත්නම් වේදනාවට කකුල් අතපය නැහැ. වේදනාව කියන එක චෛසිකේ චෛසික රූපයිති නැහැ. රූපයක චෛසික නැහැ. එහෙම තියෙන විදිහකුත් නැහැ. ඒකයි මම කිව්වේ හරියට මෙතනින් මේ ටික මේ මනෝ විතරක ටික අපිට අල්ලගන්න පුළුවන් නම් අපි විශාල ශේත්‍රයකින් මිදෙනවා. මේකේ තියෙන වටිනාකම එයාටමයි තේරෙන්නේ සද්දේ එනකොට ඇහෙන සද්දයට හම්බ වෙන මනෝ විතර්ක ටික වෙනම වෙනකොට සද්දේ අනිත්‍ය දකින්නවා කියන එක එයාට හොඳට තේරෙනවා. සද්දේ අනිත්‍ය දකින්නේ මෙන්න මෙහෙමයි කියලා. දැනට අනිත්‍ය දකින්න මුකුත් කරන්න ඕනේ ඒ නිසා උපදින ධර්මතාවය වෙන් කරගත්තාම ඒක නැති වෙන බව තේරෙනවා. ඒ වගේ වේදනාවේ අනිත්‍ය දකින්න මුකුත් කරන්න ඕනේ කොන්ද හරි කකුල හරි කියන ටික වෙන් කරගත්තාම ඒකෙන් වේදනාව අනිත්‍ය කියන එක හොඳට තේරෙනවා. ඔය මනෝ විතර්ක දැනට අපි ඔය මනස හරහා යන කමන තියෙන්නේ. පහු ඕක හොඳට මනෝ විතර්ක හුරු වුණාම සජීවී ස්පර්ශ ආයතනයන්ට ගැටීම නිසා උපදින මනෝ විතර්කත් අහු වෙනවා ඔකට. ඒ කිව්වේ අර වගේ සද්දයක් ගැටිලා රසක් දැනිලා ස්පර්ශයක් දැනිලා එන මනෝ විතර්ක තියෙනවනේ. ඒ කියන්නේ කුරුල්ලෙක් පේන්න පුළුවන් වාහනයක සද්ද කියලා වාහනයක් පේන්න පුළුවන් ඒ වගේම රස දැනනකොටම අඹ ගෙඩි, ගෝරපා වගේ දේවල් සිහි වෙනවා නම් ඒවා ඔක්කොම මනෝ විතර්ක කියලා අහු වෙනවා. මේ ලෝකේ ශුන්්‍යතාවයට යන්නේ ඒ නිසයි. අන්තිමට පේනවා හිස් ගෙවල් හයක් වගේ කියලා කියන්නේ. මේ මෙයන්දී රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ ටික අපි හිතාගෙන ඉන්න විදිය මුකුත් නැති හිස්ම හිස් අරමුණු ටිකක් විතරක් වෙනවා. ඔක්කොම සීනි ගොරක ලුණු ඇඹුල් දාලා තින්නේ ඔක්කොම මනසේ. හදලා තියෙන්නේ. ඉතින් දැනට මේක මේ සියුම් ඒ කියපු එකේ ඇත්තටම කරන්න පුළුවන් නම් වේදනාවේ අනිත්‍ය බලන්න මේ මට්ටමේදී ඒ වේදනාවට හිත යොමු කරන්නේ නැතුව වේදනාව එක්ක එන කකුල අත කියන ටික එකෙන් වෙන් කරලා ඒක අනිත්‍ය බලන්න පුළුවන් නම් අපි කායනුපසනාව වඩනවා. එතකොටත් වේදනාව අතහැරෙනවා. ප්‍රපංච කිසිම තැනක හිටින්නේ කෙනෙකුට ඒකේ පුළුවන් මේ කයේ සංවේදීතාවයට හිත තබාගෙන කයක් නෑ ඇස් දෙක වහගෙන උපදින උපදින වේදනාව විතරක් හරියට අල්ලගන්න පුළුවන්. අත කකුල ඈඳෙන්නේ නැති විදිහට නැවෙන්නේ නැති විදිහට වේදනාව විතරක් තනි කරලා හිත තබන්න පුළුවන් වෙච්ච දවසට ඔන්න වේදනාව පසනාව. එතකොට ස්පර්ශ නිසා මේ වේදනාව හටගෙන ස්පර්ශ නැති වෙන නැති වෙනවා කියලා තේරෙනවා. ඒ විදිහට බලන්න. දැනට අර විදිහට පුළුවන් වුණොත් ඒ විදිහට බලලා ස්පර්ශ නිසා වේදනාව හටගෙන වේදනාවක් නැති වෙනව නැති වෙනවා කියලා හිතනද ඒත් හරි. අපිට ඕනේ ප්‍රපංච ටික නැති වෙන්න. වේදනාවෙන් කය වෙන් කළා අරගෙන බලලා මේ වේදනාවේ අනිත්‍ය දකින්න මට උඩින්න පුළුවන් නම් ඒත් කමන්නේ. ওই ක්‍රම දෙකටම කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. එහෙනම් අපි ටිකක් කරමු බලන්න මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේක වෙලවන්තුම නැහැ. දැන් අපි කාමය කියලා කියන්නේ විතක්ක රාග කියලා කියන්නේ රාග කියන්නේ රාග කියන්නේ ඇලීම කියන එක. ඒ කියන්නේ මේ වස්තුන්ට හිතේ ඇති කැමැති ගතියටයි රාගය කියන්නේ. දැන් අපි ගෙවල් දොරවල් දූ දරුවෝ මේ වස්තුන්ට අපි කැමැත්තක් තියෙනවනේ නික නේ. ඒ කැමැති ගතියටයි සරාගී බව කියන රාග සහිත බව කියන්නේ ඇලෙනවා. රාගය කියන එක උපාදානෙම නෙමෙයි නමුත් උපාදානෙම එක මට්ටම් එක එක අවස්ථාවලදී පත්ති ගත්තාම තණ්හායෙම විවිධ අවස්ථා රාගය කියන එකත් තණ්හායෙම එක්තරා පැතිකඩක් රාගය කියන්නේ මෙව ඇලෙන ගතිය ඔක්කොම ඇලිලා ඉන්න ගතිය කැමති වෙනවා, ඇලෙනවා, ආස කරනවා, ප්‍රාර්ථනා කරනවා තණ්හාවට නම් තියනවා 100 ගණන් දුකයි. ඒ හැම එකකින්ම එක එක විදිහේ වෙනස් විදිහේ කෘත්‍ය වැඩ කෙරෙනවා. නමුත් තණ්හාව. එන භාවනා කරන කොලන්නේ. අර විදිහට එන කරන් බලන්න. අතනම දෙවැනි දින අවසානයේ පැවැත් වූ ධර්ම සාකච්ඡාව භාවනා කළා ඒකට. එතකොට දැන් කොහොමද විශේෂ මොනවත් එහෙම තියනවද දැනගන්න එහෙම පිළිමත් කළා දරකී වීතිය. මේක පාසුයි වගේ සරයි. බලන්න මෙමය දැන් කොහොම කළත් මේ නීවරණ චිත්තය එකපාරටම දෙවෙන්නේ නැහැ. ටික ටික ටික ටික තමයි අඩු වෙන්නේ. හැබැයි ඉතින් මේ විදිහට උත්සාහවත් වෙනවා නම් මේ නීවරණ ධර්ම අඩු වෙනවා මේ කතා කරන්නේ නැත්ත වෙනවමයි. ඒ නිසා ඉතින් ටික ටික උසාවතන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනුභූප ක්‍රියා අනුභූප සික්ඛ අනුභූප ප්‍රතිපදා කියලා කියන්නේ අනුභූර මොහොතට උපමා කළා මොහොත අනුක්‍රමයෙන් ගැඹුරු වෙලා තිනවා වගේ මේ ශාසනයත් අනුභූප ක්‍රියා අනුභූප සික්ඛ අනුභූප ප්‍රතිපදා කියලා කියන්නේ මේ ශික්ෂාවත් අනුක්‍රමයෙන් තමයි ගැඹුරට යන්නේ. ප්‍රතිපදාවත් අනුක්‍රමයෙන් තමයි ගැඹුරට යන්නේ. ඒ නිසා මේ එකපාරටම ගැඹුරු වෙලා නැහැ. මේ තාවකාලිකව චිත්ත සමතය ඇති වෙන්න පුළුවන් ඒක ගණන් ගන්න එපා. කියන්නේ චිත්ත සමතය ඔන්න අද ඇති වෙනවා ආයෙත් නැති වෙනවා. ඔහොම මුල් කාලේදී සමහර දවස් තියෙනවා හොඳට හිත අහුවෙනවා. සමහර දවස් මොන විදිහකටවත් හිතාරල ගන්න බෑ. එතකොට මේ සමහර දවස් උත්සාහයෙන් තොරවම සිහිය පිටනවා. ওই විදිහට දවසින් දවස දවසින් දවස වෙනස් වෙනවා. දැන් ඔය මේ ඒකට හේතුව තමයි තාම ඉන්ද්‍රියන්ගේ සමතාවයක් නැතිකම. එතකොට කාලයක් යනකොට ඉන්ද්‍රිය සම මට්ටමකටපත් වෙනවා. එතකොට එතෙක් මේ විදිහට තමයි හැබැයි අපිට හිතල ප්‍රයෝග කරන්න පුළුවන් උත්සාහවත් වෙන්න පුළුවන්. එතනදී දැන් අපි ටිකක් විශේෂයෙන්ම තේරුම් කරගන්න ඕනේ අපිට දැන් සමහර වෙලාවකට හිත විසිරුණුකම ගොඩක් වැඩි වෙන්න පුළුවන්. හිතේ හිතේ කතා කරන ගතිය ඒ වෙලාවේදී බොහෝ දුරට ධර්මය මෙනෙහි කරන්න යන්න එපා. ඒ වෙලාවේදී පුළුවන් තරම් අර චිත්ත සමතය තියෙන ආනාපාන සති කමඨහනට වඩා උත්සාහවත් වෙන්න. සමහර දවස් තියේ සත්‍ය නිමිති අපහසුකින් තොරව හොඳට හිත තබාගෙන ඉන්න පුළුවන් හිත දුවන ගතිය ගොඩක් අඩුයි ඒ වගේ වෙලාවකදී ධර්මය මෙනෙහි කරන පැත්ත වැඩි කර ගන්නට ඕනේ ඒ වගේ මේ දැන් ඔය බොජ්ජංග ධර්ම ගත්තාම මේ සති සම්බොජ්ජංගේ ඊට පස්සේ විද්‍ය සම්බොජ්ජංගේ ධම්මචේ සම්පොච්චංග කියලා පොච්චංග තුනක් තියෙනවානේ. එතකොට මේ ඒ ටික තමයි අපිට කරන්න තියෙන්නේ. ඒ කියන්නේ සති සම්බොජ්ජංගය සමාධියට උදව් කරනවා. ධම්මචේ සම්බොජ්ජංගය විදර්ශනාවට උදව් කරනවා. ඊට අමතරව විදි සම්බොජ්ජංගය වීර්යයට. සති සම්බුද්ධංගේ ධම්මවිචේ සම්බුද්ධේ සම්බුද්ධංගේ ධම්මවිචේ සම්බුද්ධංගේ කියන ටික කෙටියෙන් සීල සමාධි ප්‍රඥා තියෙනවා. ඔය ටික කරනකොට තමයි ප්‍රීති සම්බුද්ධංගේ ඇති වෙන්නේ. එතකොට අර අපි කියන්නේ මේ ටික කරන පාමුජ්ජං ජයති කියලා. මොකදදස ප්‍රීති ජයති කියලා කියන්නේ ප්‍රීති සම්බුද්ධංගේ. ඒ ප්‍රීති සම්බුද්ධංගේ නිසා ඔන්න පස්සද්ධිය ඇති වෙනවා. එතකොට අපි ප්‍රීතිය නිසා පස්සද්ධිය කියලා කියන්නේ පස්සද්ධි සම්බුද්ධයන්. ඒ පස්සද්ධි ය නිසා තමයි හිත චිත්ත සමාධියන්නේ. එතකොට අපි කියන්නේ පස්සද්ධ කාය සුඛම් වේදිති සුඛම චිත්ත සමාධියති කියලා. එතකොට සමාධි සම්පූර්ණ. එතකොට ඇත්ත ඇති හැටි දකින කම නිසා සංකාර උපේක්ඛා කියන සංකාර උපේක්ඛා නෙමෙයි මේ හරියට. ඒ කියන්නේ සියලු ධර්මයන්ගේ උපේක්ෂා වීමෙන් වෙන්න පුළුවන් කම ඇතින උපේක්ඛා සම්පූර්ණ. ඒ මට්ටමට එනකොට ඔය චතුත් ධ්‍යාන මට්ටම වගේ ඊට මෙහත් තියෙනවා. මේකෙදි මේ ඔය බුද්ධංග ධර්ම වැඩෙන හැටි කිව්වේ. නමුත් මේ බුද්ධංග ධර්ම වඩන්න පුළුවන්. වඩන සහ වැඩෙන කියලා කොටස් දෙකක් තියෙනවා. වඩන කාලෙදී මෙතන පුද්ගල භාවය තියෙනවා. පුද්ගලයා ඉන්නවා. එතකොට හිතලම අපිට සති නිමිත්ත ඇසුරු කරන්න ඕනේ. ඒ සති සම්බොජ්ජංග අපි හිතලා වඩනවා. ඊට පස්සේ අතීත අනාගත මේ ජාති ජරා ව්‍යාධි චුති අපාය අතීත අපත්තක වට දුක්ඛං ඉදානිය ආහාර ගවිත දුක්ඛං සංවේගවත්තු නිමාන යට කියන විදිහට ජාති කියනකොට නොයෙක් නොයෙක් සත්ත්වනිකායන්ගේ අපි අනන්ත පරිමාණ සසර ඉපදිලා ඇති නේද කියලා ජාතිය සිහි කරනවා ඒකත් සංවේගය ඇති වෙන්න හේතුවක්. එතකොට ජරාව සිහි කරන ජරාව කියන්නේ යම්තාක් තමන් ඇහෙන් දැකලා හුරු පුරුදු ඔය වයසට ගිය අයගේ රූප තියෙනවා ගොඩාක් අපල දුපල වෙලා මමද මේ ස්වභාවයටපත් වෙනවා නේද මේ ස්වභාවය නොඉක්මපු කෙනෙක් නේද කියලා හොඳට හිතන්න ඕනේ. එතකොට අනන්ත සංසාරේ උපදින උපදින හැම ආත්මකම මේ වගේ ජරා ජීර්ණ ස්වභාවයටපත් වෙනවා නේද? මේ රූපේ හැටි තමයි ජරාවට යන එක. ජරාව. ඊට පස්සේ ව්‍යාධි. යම්තාක් ලෝක ලෙඩ රෝග තියෙන තමන්ට හැකි හැකි විදිහට ඒ ලෙඩ රෝග සිහි කරන්න. සිහි කළා මේ හැම ලෙඩ රෝගයක්ම උරුම කරගෙන ඕන තරම් ඉන්නේ හැදිලා ඇති සසකදී. අද මේ ජීවිතේට මේ ඕනම ලෙඩ රෝගයක් හැදෙන්න පුළුවන් හේතු ටික තාම තියෙනව නේද කියලා හිතන්න ඕනේ. මරණය ගැන සිහි කරනකොට යම් තාක් ලෝකේ මරණයට පත්වන ප්‍රභේද තියෙනවා නම් පුළුවන් පුළුවන් දේවල් හිතා මේ හැම ක්‍රමයකටම සසරදී අනන්තවත් මැරිලා ඇති. එතකොට අදද මේ ජීවිතයේ ඔය ඕනම ක්‍රමයකට මැරෙන්න තියෙන හේතු එතකොට අනන්ත සත්ව නිකායන් වල උපන්නාම ඉපදුනාම අනිවාර්යෙන් හැම ජීවිතයක්ම මරණයටපත් වෙනවා කියලා මම හිතන්නේ. ජාති ජරා ව්‍යාධි මරණ චුති. කුමන ආත්ම භාවයක් ලබාගෙන හිටියත් ඒ හැමතැනකින්ම චුත්ත වෙලා යන්න වෙනව නේද පිට වෙලා යන්න වෙනව නේද කියලා හිතන්න. එතකොට අතීත කියන්නේ අතීත සංසාරේ මොනතරම් දුක් විඳලා ඇද්ද අනාගත අනාගතේ මොනතරම් දුක් විඳින්න වේද සසර හිටියෝ කියලා සිහි කරන්න. අපාය ඒ වගේම සතර අපාය නොයෙක් අඩුපාඩු වැරදි අකුසල කර්ම වෙලා අපාය මොනතරම් අපි දුක් විඳලා ඇද්ද කියලා හිතන්න. ඊට පස්සේ ඉදානේ ආහාර ගවෙට්ටි දුක්ඛම්. දැන් ආහාර පාන ටික හොයාගන්න කියලා මොනතරම් දුක් විඳිනවද කියන එක අපිට ඒක තේරෙන්නේ නමුත් සීත විඳින්න ඕනේ, උෂ්ණ විඳින්න ඕනේ, මැසි මදුරු අවුසුලම් මේ අපි මේ උත්සාහය නොකරොත් කවුරුත් අපිට කන්න බොන්න ගෙනත් දෙන්නේ නැහැ. එතකොට අද මේ මට්ටමක් පැවැත්වුවට අපි විශාල වෙහෙසක් දුකක් විඳලායි මේ ජීවිතේ මේ මට්ටමකට පවත්වන්නේ. ඊදාන ආහාර ගවෙට්ටි දුක්ඛම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංවේග වත්තු නිමානියට මෙයට ලෝකේ කිනකොට නොවනක් වෙනකොට සංවේගය ඇති කරගන්න තියෙන කාරණා. පාතෝච සායම අපිචේවේ මම විදින්‍යෝ ආසේවතේ සතතමත් හිතාබිලාසී පප්පෝතසෝති විපුලං හත පරිපන්තෝ සෙත්තං සුඛං මුනි විශිෂ්ඨමතං සුඛේන ചാති යම් කිසි නුවණති කෙනෙක් පාතෝච්ච සාය උදේ හවස යම් කිසි නුවණති කෙනෙක් උදේ හවස මෙන්න මේ සංවේග වස්තු අට මෙනෙහි කරනවා නම් හිතනවා නම් එයා සෙත්තං සුඛං මුනි විශිෂ්ඨමත එතකොට මුනිంద్రයන් වහන්සේ ප්‍රශංසා කළ ශ්‍රේෂ්ඨ සුඛයටපත් වෙනවා හත පරිපන්තෝ හත පාරිපන්තෝ කියලා කිව්වේ වැරදි පැත්ත නැසල නැත්තම් අකුසල ධර්ම ටික නැති කළා මායාවේ පැත්ත නැති කළා කෙලෙස් ටික නැති කළා ශ්‍රේෂ්ඨ වූ සතයකට නොබෝ දවසක මෙයාපත් වෙනවා කියලා. මොකද එතකොට මේ ලෝකේ ඕනෑමට වඩා අපේ හිත ඇලෙනකම හිටින්න. මෙතෙන්දී අපි පුද්ගල භාවයක් ගත්තට ඇත්තටම හේතුඵල ධමයක් තියෙනවා. අපි නොදැනුවත්වම ඒ ධර්මයන්ගේ හිත ඇලෙන පරිසරය තිබුණොත් හිත ඇලෙනවා. මේ කය මීමට ගන්න පහම වෙලේ මේ හිතේ කරන වැඩ ටිකක් තියෙනවා. එතකොට ඒ හිත ඇලෙන්නේ නැති විදිහට ටික ටික හරි ආදීනව මෙනෙහි කරනවා නම් මේ හිත ටික ටික හරි ලෝකේ නොඇලෙන තත්ත්වයටපත් වෙනවා. ওই විදිහට අපිට ටිකක් වුමනාවෙන් හිතන්න පුළුවන්. හිතනකොට ඔන්න දැන් අපි විරිය සම්බොජ්ජංගේ හිතලා වඩනවා. ඊට පස්සේ ධම්මචේ සම්බොජ්ජං කියන ධම් කරුණ නෝනේ විමසන එක. ධම් කරුණ කියනකොට විශේෂයෙන්ම චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාද ආදී ධර්මතා නෝනේ මෙනෙහි කරන්න ඕනේ. අපි කියමු ඒක කෙටි කෙටි පරයයන් වලින් ගන්න ඕනේ. අපි කියමු දැන් අපි ගන්නවා රූපය වගේ කරනකොට මේ නාම රූප දෙක අරගෙන ඇත්තටම මේ රූපය කන බොන ආහාරයෙන් නේද හැදලා තියෙන්නේ. හොඳට බලන බත් පාන් කව් මුංගට මේ වගේ දේවල් සත්තු හෝ සත්තු පුත්කල කොටස් නෙවෙයි. ඒ බඳු කන බොන ආහාරය නිසා හැදිච්ච කැලේ නේද මේ කේස් ලොම් නියද ධම්මස් කියලා කියන්නේ. එතකොට හේතුව අනාත්ම නම් ඵලය කොයින් ආත්ම වෙන්නේද? මේ කන බොන ආහාර නැමති හේතු වෙන්න හැදෙන්නේ කය එහෙනම් කොහොමද මම හෝ මගේ හෝ මගේ ආත්මය වෙන්නේ මේ ආහාර නැමති හේතුව නිසා හටගත්ත ඵලයක් නේ ඉතින් ඒ බඳු කය ඇසුරු කරගෙන පවතින මේ චිත්තචෛතසික ටික නිසා නේද මේ කය සවිඥානික වෙලා තියෙන්නේ කොහොමද මේ කය සවිඥානික වුනේ දැන් ඕනේ හිතනවා යම් දවසකදී මේ වගේම කයත් කය ඇසුරු කරගෙන නාපවතින නාම ධර්ම ටිකත් පිළිසිඳ නොදන්නා කම නිසා සත්ව පුද්ගල ආත්ම දෘෂ්ටියක් හදාගත්තා ඇති වුණා ඇති කරගත්තා ඒ දෘෂ්ටිය නිසා සත්වෙන්ට පුද්ගලයන්ට අපිට සත්ව පුද්ගල කියලා දරුවා අම්මා තාත්තා කියන මට්ටම අපිට තේරෙන්නේ අපි තණ්හාව ඇති කරගත්තා එද මේට පෙර ජීවිතයේ මේ නාම රූප දෙක නොදැන පුද්ගල සංඥාවක් පුද්ගල දෘෂ්ටියක් ඇති කරගෙන ඒවට තණ්හා උපාදාන වශයෙන් පැවතීමයි නාම ධර්ම ටික මෙතෙන්ට එන්න හේතුව කියලා බලනවා. අද මේ කය අසුරු කරගෙන මේ නාම ධර්ම ටික පවතිනවා දැකීම හිම ආදී කෘත්‍ය ටික කරමින් නමුත් මේ නාම රූප දෙක පිළිසිඳ අද නොදකින්නකම තිබුණා. ඒ අවිද්‍යාව හේතුවෙන් අදත් මේ නාම රූප දෙකේ සත්‍යයේගේ පුද්ගලයේ කියන දෘෂ්ටියක් අදහසක් අපිට ඇති වෙනවා. එහෙම වුණොත් අදත් මේ හිත බැඳෙනවා මේ සත්වයන්ට පුද්ගලයන්ට කෙනා අපි කැමති වෙනවා. ඒ කියන්නේ අපිට පේන්නේ සත්‍ය පුද්ගලයා කියන්නේ මේ දරුවේ අම්මා තාත්තා දුව පුතා මම කියන තැනකින් මේ නාම රූප දෙක පිළිසම නොදන්නකම නිසා සත්‍ය පුද්ගල ආත්ම සංඥාවක් ඇති වෙන්නේ ඒ සත්‍ය පුද්ගලයා මගේ අහවලා කියන තැනකින් තමයි අපිට දෙකේම හම්බෙන්නේ. ඒ විදිහට අවිද්‍යා කර්ම තණ්හා කියන ආයෙත් කෙලස් ටික හැදෙනවා. හැදුනොත් ආයෙත් මේ වගේ නාම ධර්ම ටික ආයෙත් මේ වගේ සතර මහා ධාතු රූපයකට බැස ගන්නවා නේද? එතකොට විඥානය මේ වගේ රූපයකට බැසගත්තාම රූපය කනගුණ ආහාරයෙන් හැදුණු රූපේ මේ පැත්තෙන් සම්බන්ධ වෙනකොට අවිද්‍යා කර්ම කියන හේතුවෙන් හැදෙන නාම ධර්ම ටික මේ වගේ විඥාණයට බැස ගන්නකොට ආයෙත් උන සත්‍යයක් උපන්න පුද්ගලෙක් උපන්න කියන හැඟීමක් තමයි ලෝකේ තියෙන්නේ. නමුත් ඇත්තටම තියෙන ස්කන්ධ ටිකක පහළ වීම. ඒතකොට මෙතන තියෙන්නේ පටිච්චසමුප්පාද ධර්මයක් නේද? අවිද්‍යාව නිසා අවිද්‍යාව කියනකොට ගන්න මේ නාම රූප දෙකේ ඇත්ත නොදකීම. එක එක විදිහට එක එක විදිහ අවිද්‍යාව නිර්වචනය කරලා කිතු හැකි. නමුත් මෙතන දැන් මේ මට්ටමේදී මේ නාම රූප දෙකේ ඇත්ත නොදකිනකම තමයි මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාවච්ච සංඛාරා තමයි මොකද්ද? සත්ව පුද්ගල දෘෂ්ටියක් හදාගෙන සත්වයන් එක පුද්ගලයන් එක සිතින් කියින් කියින් කරනවා. ඒකට තමයි අපි අවිද්‍යාවච්ච සංඛාරා එතකොට එහෙම හිතලා කියලා කරනකොට මොකද වෙන්නේ? තණ්හා උපාදාන බව. ඒ සත්වයන්ට කැමති ඒ අය මගේ වෙනවා. ඒ පුද්ගලයන්ට කැමති ඒ අය මගේ වෙනවා. ස්කන්ධ ටිකේ අපි ගාව අවිද්‍යාව නිසා කෙලස් ටිකක් හදාගෙන තියෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? මේ නාම රූප දෙක මෙතන බිඳිලා ගියාට, නිරුද්ධ වුණාට අර සත්ත්ව සංඥාව, පුද්ගල සංඥාව සහ ඒ සංඥාවට ඇති කැමැත්ත අපේ මනසේ ඉතුරු වෙනවා. මරණාසන්න මොහොතේ ඒක මුල් කරගෙන ආයෙත් රූපයකට බැස ගන්නවා. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි මැරිච්ච නෑ කෙනෙක් ගන්න. අපච්චි කියලා ගමු. දැන් බලන්න ඒ නාම රූප දෙක ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ස්කන්ධ ටික නෑ. නමුත් ඒ ස්කන්ධ ටික නොදන්නාකම නිසා මේ අපේ අපච්චි කියලා හොඳට ඒ රූප නිමිතිකට අරගත්තා නම් අරගෙන අනේ අපච්චි මට මෙහෙම මෙහෙම කිව්වා කියලා දැන් අපි ඒ රූප නිමිතිට හිතන්නේ. දැන් බලන්න අපේ මනසේ අඩු නැතුවම තාත්තා ඉන්නවා. ඒ ටික සිහි කරනකොට ඒ සෙනෙහස හැඟීම කියන එක අඩු නැතුවම තියෙනවා. එතකොට දැන් අපි ගාව මේ තියෙන තාත්තා කියන ටික තියෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා කියන ගුලිය තියෙනවා. මරණාසන්න මොහොතේ ওই ටික නිසාමයි ප්‍රතිසන්දියට යන්නේ. එතකොට විඥානය ආපහු බැස ගන්න හේතුව එහෙම. ওই වගේ හැම වෙලාවෙම පටිච්චසමුපාදයේ සිහි කරනවා ටිකක් තමයි තේරෙන විදිහට මේ වර්තමානයේක රූපය ගැන හොඳට බලනවා කය අසුරු කරගෙන තියෙන නාම ධර්ම ටික රූපේ බැඳිලා තියෙන හැටි බලනවා ඒ නිසා ආයතන ටික හැදිලා තියෙන කියලා නෝනින් පුළුවන් විදිහට හිතනවා එතකොට මේ නාම රූප දෙකක් මෙතන පවතින තැන හේතුඵල ධර්මයක් කියලා දකිනවා එතකොට මෙතන නාම ධර්ම ටික ඇති වෙන කොහොමද මේ විදිහම නාම ධර්ම ටිකකුයි රූපකුයි කලින් තියෙද්දි නාම රූප දෙක නොදන්නා කම නිසා ඇති කරගත්ත වැරදි දැකීම හා ඇලීම කියන කාරණාව වුණා මේ නාම ධර්ම ටික මේ රූපය අසුරු කරන්න මෙතෙන්ට එන්න. ඒතකොට උත්තරේන අද මේ නාම රූප දෙක පිළිසඳ නොදැක්නා කම තිබුණොත් අද පුද්ගල සංඥාව පුද්ගල දෘෂ්ටි ආත්ම සංඥාව ඇති වෙනවා. එහෙම වුණොත් අද සත්ත්ව පුද්ගලය ගැන එතකොට අපේ සත්ත්ව පුද්ගලනේ මම කියලා මේ ජීවිතයට කැමතියි. මගේ දරුවන්ට කැමතියි, දෙමව්පියන්ට කැමතියි කියන තැනකින් තමයි අපිට කෙලෙසි තියෙන්නේ. ඊට පස්සේ නාම රූප දෙකේ තරම් නිරුද්ධ වෙනවා. නමුත් මේ විඥානය නැවත දැස ගන්නවා රූපෙට. ආයෙත් මේ වගේම ආත්ම භාවය. එතකොට මේ උපදිනවා කියන හැමතැනකම මේ නාම රූප දෙක හැදුනහම ඡාතිය. ඔන්න දැන් ඉපදිනාට පස්සේ ලෙඩ වෙනවා, මහලු වෙනවා, මැරෙනවා කියන ධර්මතා ටික නොමිලේ ලැබෙන ඒවා ටිකක්. ඉපදීම විතරයි ගන්න ඕනේ. හදා ගන්න ඕනේ මේ ටිකේ දේවල් හැමදාම උපන්නාම මේ විදිහම ආත්ම භාවය. ඊට පස්සේ දැන් අපිට හිතෙන්නේ ඇත්තටම අපි ගොඩාක් දරුවන්ට ආදරේ. දරුවෝ ඉන්නවා ඉන්න දරුවන්ට ආදරේ. ගෙවල් දරුවල් තියෙනවා ඒවට අපි කැමති. දෙමෝපියන්ට අපි ආදරේ වගේ. නමුත් මේ හිතේ ගතිය දකින්න. මෙහෙම කිරීමේ හැකියාව කරන ගතිය තියෙන මෙයාගේ. දැන් මෙතන තියෙන අම්මා තාත්තා කියලා මේ රූප ටික අයින් කරුවාම මෙහෙම යමකට බැඳෙන්න තියෙන මේ ගතිය ගත්තාම එයා නැති නොවුනොත් ආයෙත් වෙන රූප ටිකක් අල්ලගෙන ওই විදිහම ওই ගතිය පවත්වනවා. දැන් අපිට අතහර ගන්න බැරි බාහිර දරුවෙක් නෙමෙයි මේ එහෙම දරුවෙක් කියලා පෙන්වලා බැඳෙන මේ ආධ්‍යාත්මික ගතිය යතර ගන්න බැරුව තියෙන්නේ. අපි අපි ඒක දකින්න නැති හින්දා අපිට හිතෙන්නේ අපි බාහිර දරුවෙකුටම ආදරේ කියන තැනින් දකින හින්දායි අතහර ගන්න අපහසු. නමුත් මේ කෙලෙසිය බලවත්කම නේද කියන එක තේරෙන්න ඕනේ අපිට. ඒ කියන්නේ මේ ගතියට ගත්තොත් ඒ රූපය අතහැරුණා. ආයෙත් ඊගවට තව රූපයක් අල්ලගෙන ওই විදිහම ওই ගතිය පවත්නවා. අනන්ත සංසාරෙම කලේ ඒක. ඒකයි මේ තණ්හාවයි දුකට හේතුව තණ්හාවයි සසර ගෙනෙන තෘෂ්ණා නැමැති වඩුවේ ගිය හදන්නේ කියලා කියන්නේ. මොකද මේ තණ්හාව කියන එක ලේසි එකක් නෙමෙයි බලවත්කම. එතකොට අපිට කවදා දුක පිරසින් දකින්න නැතුව සමුදය දුරු කරන්න බෑ කියලා කියන්නේ. අපි හිතාගෙන ඉන්නේ මේ තණ්හාව කියලා අහු වෙන්නේ මේ හිතේ ගතිය තමයි මෙච්චර ඇවිල්ලා තියෙන කම හිතේ ගතිය කියලා පේන්නේ. අපිට හිතෙන්නේ අපි ආස කරන කැමති වෙන දේවල් බාහිර තියෙනවා ඒ ඉන්න දරුවන්ට ගෙවල් දොරවල් වලටයි කැමැත්ත වගේ තැනකින් අපිට හිතෙන්නේ. අර ස්කන්ධ ටික පිරිසිඳ දකිනකොට හොඳට තේරෙනවා මේව ඇත්ත නොදන්නාකම නිසා වැරදි දැක්මක් හදලා ඒකේ ඇලෙන බැඳෙන ගතිය මෙහෙ නේද තියෙන්නේ කියලා දුක පිරසෙන් දකිනකොට සමුදය තේරෙනවා. එතකොට මේ ගතිය නිසා නේද සසරට යන්නේ කියලා. දුක්ඛේ අඥාන වෙනකොට සමුදය අඥාන වෙනවා. ඊට පස්සේ අපි බැරි වෙලා අර ස්කන්ධ ටික පිරසෙන් දැක්කහම නාම රූප දෙක පිරසෙන් දැක්කහම දකින්න දකින්න අපි පුද්ගල සංඥාව හදාගෙන අපි මැරිලා බැඳලා නේද තියෙන්නේ කියන එක ටික ටික පැහැදිලි වුණොත් අර අරතරම් බරවත් අදත අරතරම් රළු ඇලිලා තියෙන ක්‍රම ටික ටික ටික ටික අඩු වෙනවා. යම් දවසකදී තණ්හාව නැති වුණොත් එතනට දැන් සත්‍යයක් ඉපදිලා ඒ උපන්න සත්‍යයේ ලෙඩවීම මහලු බව නිසා විඳින දුකත් නැති වෙනවා. ප්‍රතිසන්දි වශයෙන්ම විඥානය නැවත රූපයකට බැසගෙන මේ වගේ නාම රූප දෙක හැදෙන්න තියෙන හේතුවක් නැති වෙනවා. ඒ නිසා තණ්හා නිරෝධයට දුක්ඛ නිරෝධය කියලා කියනවා. එතකොට චතුරාර්ය සත්‍ය මේ පටිච්චසමුපාදයෙන් අනික ක්‍රමයේ චතුරාර්ය සත්‍ය. ඒ කියන්නේ අද මේ ස්කන්ධ ටික තියෙන තැන තමයි ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස්ස කියන ටික. එතකොට දුක්ඛ ස්කන්ධ ටික පිළිසිඳ නොදන්නාකම නිසා සත්පුද්ගල ආත්ම දෘෂ්ටිය මේ තමයි සමුදය සත්‍යය. පටිච්චසමුපාදයේ අවිද්‍යාව පච්ච සංඛාරා කියලා කියන්නේ. එතකොට සමුදය නිසා ආයෙත් දුක කියලා කිව්වේ මේ වැරදි දැකීම නිසා ආයෙත් මේ වගේ නාම රූප දෙකක් හැදෙනවා. ආයෙත් උන දුක. ආයෙත් ඒ නාම රූප දෙක පිරිසිඳව ගන්නා කම නිසා සත්වයක් පුද්ගලයෙක් කියලා දැකීම ඇති කරගෙන තණ්හා වෙනකොට ආයෙත් සමුදේ. ඒකෙන් ආයෙත් නාම රූප දෙකක් හැදෙනවා. තණ්හාව නිසා නැත්නම් මේ කෙලෙස් ටික නිසා ආයෙත් දුක් වූ ස්කන්ධ ටික. දුකට හේතුව තණ්හාවයි කියලා කියන්නේ ආසන්න කාරණාව වලලා. එතකොට මුලින් තියෙනවා නාම රූප දෙකේ ඇත්ත නොදකින කම හේතු වෙනව වැරදි දැකීමට පුද්ගලික සත්‍ය කියලා දකින්න දැකපු කම නිසායි තණ්හාව තණ්හාව නිසායි නැවත උපදින්නේ දුක්ඛ ස්කන්ධ ටික හැදෙන්නේ දුක්ඛ ස්කන්ධ ටික හැදෙන්න ආසන්න කාරණාව තණ්හාව තණ්හාවට හේතුවක් තියෙනවා වැරදි දැක්ම වැරදි දැක්මට හේතුවක් තියෙනවා විද්‍යාව එතකොට අවිද්‍යාව කියන තැනින් ලියන්න නැතුව මේ තණ්හාව කියලා එක තැනකින් විතර කයින් කරන්න බෑ. ඒ නිසායි සම්මා දිට්ඨිය කියලා කියන්නේ මේ දුක නැති කරන ප්‍රතිපදාවේ මුලට ගන්න සම්මා දිට්ඨිය කියලා. මෙතන නාම රූප දෙක නාම රූප දෙකක් හැටියට ඇත්ත ඇති හැටි දකිනකොට විද්‍යාව. එතකොට වැරදි දැකීම නැහැ. සත්‍ය පුද්ගලයක් කියන හැඟීම නැහැ. එතකොට වෙන්නේ මොකද්ද? තණ්හාව අඩු වෙනවා. තණ්හාව අඩු වෙනවා කියනකොට දැන් ওই දරුවා පුද්ගලයා කියලා අපි උරුම කරගන්න gati ටික මෙහි තියෙන gati ටික අඩු වෙනවා. එතකොට බාහිර වස්තු අපිට ප්‍රශ්නයක් නැහැ. එතකොට ඉබේමයි මේ අතහැරෙන්නේ. එතකොට මෙතන තියෙන දේ තමයි අපි ගාව කෙලෙසේ තියෙන අධික බලවත්කම දකින්න ධර්මයෙන් හැසිරෙල යම් තාක් වේගෙන් බැඳිලා ඉන්නවා නම් ඇත්තටම බාහිර තියෙන ධර්මයකට බැඳිලා නෙමෙයි එහෙම බැඳෙන්න පුළුවන් කමයි බලවත්කම කොච්චරද කියලා දකින්න බෑ ඊට පස්සේ අනුකම්පාව හිතෙන්නේ අම්මා තාත්තා කියලා මේ රූපය අරමුණු කළා පෙවුනට එතනද අම්මට ආදරේ තාත්තට ආදරේ කියලා එතන තියෙන තණ්හාවේ බලවත්කම දකින්න එතන එතකොට තමයි නියම අනුකම්පාව වෙන්නේ මේ කෙලෙසිය තමුණුත් ලෙහාගෙන මෙතනත් මේ කෙලෙසිය මුදවන්නේ කොහොමද කියන තැනදී. එතකොට තමයි අර කෙලෙසින් යුක්ත වූ බැඳීමකින් තොරව කරුණාව, දයාව කියන ටික උපදිනවා. එතකොට ධම්මවිචේ සම්බුද්ධය කියන නොහොම චතුරාර්ය සත්‍ය වශයෙන් මෙනෙහි කරනවා පටිච්චසම්පාදයේ වශයෙන් ටික ටික මෙනෙහි කරන්න. ඔය ඒ මෙනෙහි කිරීමෙන් සාල කෙලෙසයක් ගෙවෙනවා. සාල කෙලෙසයක් ගෙවෙනවා. දැන් ඔය විදිහට මෙනෙහි කරනකොට ඔකට ධම්මවිචේ සම්බන්ධයක් තියෙනවා. ඊට පස්සේ සමහර වෙලාවල් තුන හිත භාවනාවට උත්සාහවත් වෙන්නේ නැහැ. හිත නිකන් මන්දගාමි උත්සාහයෙන් තොරව හරි නිකන් එපා වෙච්ච වටපිටාවක් කිසිම අවස්ථාවක් තියෙනවා. ඒ වෙලාවේදී ප්‍රීති සම්බුද්ධංගේ වඩන්න ඕනේ හිතලා. ප්‍රීති සම්බොජ්ජංගය කියලා කියන්නේ තමන්ගේ හිත සතුටු වෙන විදිහට තමන් හිතවන්න ඕනේ. ඇත්තටම අපේ වටිනාකම අපිට තේරෙන්නේ නැහැ නේද? මේ බුද්ධෝත්පාද කාලේ සිහි කළා මෙච්චර දුර්ලභ බුද්ධෝත්පාද කාලයක් ලබන්න තරම වාසනාවන්ත වුණා නේද? අද මේ කොච්චර මේ ලෝකේ තිරසංගත සත්තු මේ සත්‍යය කොච්චර ඇද්ද? ඒ සත්වයන් අතරින් ඇත්තටම සසර ගෙවෙන නියම දහම නැත්තම් ලෝකේ ඇත්ත ඇති හැටි බලන්න අහන්න පුළුවන් වටිනාකමක් හම්බ වුණා ලේසි විවාසනාවක් නෙමෙයි නේද අපිට උදා වෙලා තියෙන්නේ. කියන සද්ධර්මයේ දුර්ලභකම. මනුස්ස මරණාසන්න මොහොතේ අනන්ත අප්‍රමාණ සත්ව ප්‍රභේදයන් තුල මනුස්ස මෞකුසකම ඉපදින්න පුළුවන් වාසනාව තිබුණානේ කියලා තමන්ට ලැබුණු බොරු නෙමෙයි යහපත සිහි කර කර තමන්ගේ වාසි සිහි කර කර සතුටු වෙන විදිහට ප්‍රීති සම්බුද්ධිය උපදින වඩනවා. එහෙම නැතිනම් තමන් කරපු බොහොම ශ්‍රද්ධාවෙන් විය පැහැදම් කළා කරපු පින්කම් අනුන්ට උපකාර වෙච්ච හැටි උදව් කරපු හැටි ඔය සිතුවිලි වැල් යනවා වගේ හොඳට මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට නීවරණ ධර්මයන්ෙත් නැහැ. මේ හිත උදවලුණු ගතිය සතුටක් ඇති වෙන අර මන්දගාමි පරිසරයෙන් මිදෙනවා යමක් කරන්න භාවනා කරන්න පුළුවන් මට්ටමට එනවා ඈ ඒ වගේ හිතලා පීති සම්පූර්ණංගේ වඩන්න ඕන ඊට පස්සේ පස්සද්ධි සම්පූර්ණංගේ පස්සද්ධිය කියනකොට තන්නවා කයේ සැහැල්ලුකම රළු දැඩි අරමුණු ගන්නේ නැතුව විතර්ක ගන්න නැතුව කය දරත වෙන විදිහේ විතර්කම ඇති කරගන්න හොඳ නැහැ කියලා නිතරම දහම් මානසිකාරය කියනවා. ඒ වගේම තමන් ඒකට දන්නවා ඒකෙදිත් තියෙන පස්සදි දෙකක්. කාය පස්සදි චිත්ත පස්සදි. ඒ අපි කියමු මේ වෙලාවේදී අපි කොහොමද තවාලට නිදාගන්න. එතකොට මේ මේ වගේ පරිසරයක හිටවම කය දරතයි තියෙන විදිහින් යුක්තයි. එතකොට එයා මොකද කරන්නේ? දැන් නාගත්තොත් ටිකක් එකට පහසුයි. ඒ වගේ උපාය කරනවා. ඔන්න ඔය වෙලාවේදී හොඳට ටිකක් නාගන්න. ඒක කොහොමද තියෙනවා මෙතන කාය පස්සදියට පෙන්නනවා Tamante බණ භවනා කරනකොට ඒ වෙලාවේදී දැන් කය දරතයි කියනවා. ඒ වෙලාවේදී කයේ සුකුම බව ඇති වෙන්න ප්‍රණීත ආහාර පාන බලපානවා. ඒ වගේම Taman ඉන්න පරිසරය බලපානවා. එතකොට කෘතුව බලපානවා. ඒ වගේ දේවල් වලින් කාය පස්සදිය ඇති කරගන්න පුළුවන්. ඊට පස්සේ සිතේ සැහැල්ලු බවකින් අර අපි ඉන්නේ බොහොම සැහැල්ලු සිතින් ඉන්න කියලා කියන්නේ ඒ වගේ හිතේ දරතකම ඇති වෙන මම මෙහෙම මෙහෙම වැඩ කරන්න ඕනේ නේද මම තව අරහි වැඩට යන්න ඕනේ මේව කරන්න ඕනේ මේ දරුවා මේව කරන්න ඕනේ කියලා එහෙම උපකල්පනා කරන්නේ මොන දෙයකින් වුණත් මොන විදිහට වුණත් මේ අපි හිතුවට වඩා මේ හැම දෙයක්ම කොහොම හරි සිද්ධ වෙනවනේ වගේ තැනකින් සරල විදිහට හිතලා හිතෙන් කය රිලැක්ස් කරගන්න නිදහස් කරගන්න එතකොට ඒකට කියනවා පස්සද්ධිය කියලා ඊට පස්සේ හිතලා සති නිමිත්ත වගේ නිමිත්තක් ඇසුරු කරගෙන සමාධිය ගන්න උත්සාහවත් වෙනවා. හිතලා ඇලීම් ගැටින් දෙකටපත් නොවන විදිහට උපේක්ෂා වෙනවා. ඕනම ඕනෑවට වඩා ඕනම දෙකට තණ්හා කරන්න හොඳ නැහැ. ඊට පස්සේ අමනාපයක් වෙනකොට කවුරු හරි කෙනෙක් මේ වැරද්ද මට කළා මගේ අතින් මේ වගේ වැරදි වෙන්න පුළුවන්. මම පුන පුනා පන්න පන්න යාගෙන් පිටිපස්සෙන් යනවා නම් ඒක මොනතරම් හොඳ නැද්ද? කවුරු හරි මට එහෙම කරනවා නම් හොඳ නැහැ. මේ වගේ මම එහෙම කරන්න හොඳ නැහැ කියලා ඇලීම් ගැටීම් දෙකටපත් නොවන විදිහට නුවණ මෙනෙහි කළා දේවල් කාරණා ගැන පුත්තුලේ සත්‍ය ගැන උපේක්ෂා වෙනවා. මෙන්න මේ විදිහට කියනවා මේ විදිහට මේ බුද්ධංග ධර්ම හතම අපි හිතලා වඩනවා. තේරෙන්නේ නේද? එතකොට මෙන්න මේ විදිහට හිතනකොට ඔය මේ අපි භවනා කරනවා තමයි අන්තිමට ගත්තාම. එතකොට හිතලා මේ ටික මෙහෙම කරනකොට ඔන්න ඒකිනුත් අපිට ඔක්කොම එකතු කරලා අර රළු මට්ටමේ නීවරණ චිත්තය තමයි ටික ටික ගෙවෙන්නේ. නීවරණ ධර්ම දුරු වුණාම අර ප්‍රීතිය, ප්‍රීතිය නිසා ප්‍රමෝදය කියලා ඊට පස්සේ බොජ්ජංග ධර්ම වැඩෙන්න ගන්නවා. ප්‍රමෝදය නිසා ප්‍රීතිය, ප්‍රීතිය නිසා ප්‍රසද්ධිය කියලා. එතකොට අර මට්ටමට තමයි පුද්ගල භාවයේ තොරව ධර්මතාව ටිකක් වැඩෙනවා. කියන කාරණාව. එතකොට ඒකයි මේ බුද්ධංග ධර්ම ලෞකික සහ ලෝකෝත්තර කියලා දෙආකාරයෙන් පවතිනවා. එතකොට දැන් මෙතනදී මේ මට්ටම අපි හිතලා ගන්න ඕනේ. මම කිව්වේ දැන් සීලය වුණත් මුලින් හිතලා සිල්වත් වෙන්න ඕන කොටසකුත් නමුත් සීලය කියන එක දර්ශනය නිසාම සීලය පිළිපදින මට්ටමකුත් තියෙනවා. ඒ නිසා ඒ විදිහට තමන්ගේ වටපිටාව ගැන ටිකක් ටිකක් දක්ෂ වෙන්න ඕනේ. දැන් භාවනා කරනවා කියලා ජීවිතේ කොටු කරගන්න එපා මේ මොනවා හරි දෙයක් කරනවා කියලා එකම තැනකින් විතරනේ අපි හඳුනගන්න තියෙන්නේ. මේක භවනා කරන මුළු ජීවිතේම විසිරණකේ ධර්මයක්. හැම පැත්තකදීම සිහියෙන්ම ඉන්නවා කමට මේ කමටහනක්ම මෙනෙහි කරනවා කියන තැනකින් විතරක් නෙමෙයි. ඒ මෙනෙහි කරන එක ජීවිතයේ එදිනෙදා කටයුතු සම්බන්ධ කරගෙන මුළු ජීවිතේ සිතාරාම කරන ගමන් එදිනෙදා ජීවිතයේ තියෙන කටයුතු තමන්ගේ කටයුත්තට පහසු වෙන විදිහට වැඩසටහන් සකස් කරගන්නවා මේ ඔක්කොම අයිතිය. ඒ නිසා ඒ විදිහට කළාම අපහසුාවක් නැතුව ඉදිරියට යන්න පුළුවන්. ඔක්කොම තේරුම් අරගෙන තියෙන්න ඕනේ. දැන් විශේෂ මොකුත් තියෙද නැහැ නේ? සාමාන්‍යයෙන් ඉලිය වයසට සමුදේ සමුදේ සත්‍ය කියලා පැහැදිලි කරන්නේ. අද වෙලා මගේ නේ. ඒක මතක් කරන්න කිව්වේ මම ඊයේ දවල්. <laughs> ඊයේ දවල් අපි දැන් ඕක තියාගමු ඒක ටිකක් මොකද ගැඹුරු ප්‍රදේශයක්. ඒක හොඳයි අපි හෙට දවල්ට මට මතක් කරන්න. මගේ නෙමෙයි දෝෂේ. <laughs> මොකද දැන් පහයි කාලේ වැඩට නවස් කරන අවසන් කරන එක. හෙට දවල්ට අපි නිදිමතත් වෙලාවනේ. හෙට දවල්ට අපි කතා කරමු. එතකොට මොකද ඒක ටිකක් වැඩි වශයෙන් කතා කොට යුතු ප්‍රදේශයක් තියෙනවා. ඒකට ගොඩක් වෙලායි හිත මතක් කරන්න. වෙන මොකුත් නැහැ නේද? හරි. හරි පොඩි ප්‍රශ්නයක් අහන්න. මේ දැන් අර සිතුවිලි ගැන හිතන්නේ අවස්ථාවේ දැන් අතීතයේ වෙච්ච දෙයක් මතක් වුණා නම් ඒ ඒක දැන් ඒක සිතුවිල්ලක් කියලා අත්හැරගන්න මොනවා හරි විශේෂ පාස් ක්‍රමයක් තියෙනවා. නැහැ මෙහෙමයි. අතීතයේ අනුව ගිය සිතුවිල්ලක් පහළ වෙනකොට ඒක තමන්ට බලන්න පුළුවන් මේ මනෝ සම්පස්ය නිසා හටගත්තු ධර්මයක් නේ. මම මෙහෙම සිහි කරනකොට තේ ධර්ම ඉපද නිරුද්ධ වෙලා බොහෝ කල නේද කියලා එහෙම හිතන්න පුළුවන්. එහෙම හිතලත් බැයි නම් අතීත ධර්මයක් තමයි දැන් මේ වර්තමානයේ සිහි කරන්නේ. කියන එක හිතනවා මෙහෙම හිතන වෙලාවටත් ඒක ඉපදිලා නිරුද්ධ වෙච්ච දෙයක් බොහෝ කල කියලා හිතනවා. එතකොට අතහැරෙනවා අතහැරෙන්නේ නැත නැත්තම් එතන ඒ ධර්මතාවය ඇති බවටම තේරෙනවා නම් ඒ වෙලාවේදී තියෙන ධර්මතාවය කියලා අහුවෙන එකේ ඇත්ත ඇතුළත ඇත්ත බලනවා හරිද එතකොට ඒ අහුවෙන එකේ මෝඩකම නැත්තම් කෙලෙස් රළුකම අඩු වෙනකොට ආයෙත් මෙතනින් අල්ලගන්න පුළුවන් වෙනවා අපි කියමු දැන් අපච්චි කියලා හිතුණාට හිතනකොට මේක මානසික උපන්න දෙයක් නේ සිතින් අපච්චි කියලා සිහි කළා මම දැනගන්නවානේ. මෙහෙම කරනකොට තේ ධර්මය දැන්නේ දැන් අපච්චි කියලා එහෙම රූපයක්වත් ලෝකේ නැහැ. කියලා හිතනවා. හිතනකොට දැන් මේක ඇත්තටම මනෝ විතරකයක් කියලා හොඳට තේරෙනවා. සිතුවිල්ල යන්නේ නැහැ. නමුත් මේ එහෙම වෙන්නේ නැතුව නෑ. ඒ වුණාට කෙනෙක් ඉන්නවමනේ අතීතයේ හිටියමනේ කෙනෙක් කියන තැනකින් අපිට තේරෙන්න පුළුවන්. හරි සිහි කරන්නේ දැන් තමයි. නමුත් අතීතයේ කෙනෙක් හිටියමනේ වගේ තැනකින් අපිට එනවා. එතකොට අපි නුවණින් බලන අතීතයේ කෙනෙක් කියන්නේ අතීතයේ තිබුණා නම් මෙහෙම තැනක් තියෙද්දි මෙහෙම මෝඩකමකුයි තිබිලා තියෙන්නේ කියන tikai ඊට පස්සේ ඕන වෙන්නේ. අතීතයේ පුද්ගලයා කියන්නේ ඊට පස්සේ ආ හිතිය කියන තැන එහෙනම් රූපේ කනබුන ආහාරයෙන් අතුරු හම්ම හම්ම මස් ලේන ආහාරද කෙනා හිතිය කියන. නැත්නම් ඒ කය අසුරු කරගෙන කවරම අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුයෙන් ඒ කය අසුරු කරගෙන පැවති විඥානයක් තිබුණා. නාම ධර්ම ටිකක් තුනේ නාම ධර්ම ටික දෙකේ නම් එහෙනම් ඒ නාම රූප දෙක පිරිසිදු නොදන්නා කම නිසා අපච්චි නැත්තම් පුද්ගලයෙක් කියන වැරද්දක් අතීතයේදී ඇති වෙලා තියෙනවා මිසක අතීතෙත් කෙනෙක් හිටිය නෙමෙයි නේද කියලා සිහි කරනකොට මෙතන බලය අඩු වෙනවා. මෙතනින් බැයි නම් gedi pitim මේ කියන්නේ සිතුවිල්ලෙන් බැයි නම් ඊට පස්සේ ඒක අතහැරලා අර පුද්ගල භාවය ලියන්න ඕනේ. එහෙම නැති වුණොත් නිරුද්ධ වුණත් ඒ ස්කන්ධ ටික නැති වුණත් කෙලෙසි අපි ගාවයි තියෙන්නේ. ඒකයි භයානක මේ කෙලෙසේ අඩු වෙනවා. ඒ විදිහට මෙහෙ කරා. තේරුණා නේද? ඒ වගේ සංඥාසේ ඒ පැවතුන දෙයක් නෙමෙයි මේ හිතන්නේ හිතදී දෙයක් නෙමෙයි එතන කල්පනා කියලා කිව්වා. කමන්නේ. එතකොට ඇත්තටම දැන් හිතන අපි හිත හැම වෙලාවෙම හිතන්නේ කවදාවත් අනාත්මේ. අනාත්මයෙන් හිත අරමුණු කරන්නේ අරමුණු වෙන්නේ ඒ කියන්නේ අරමුණු කළ හැකි අරමුණු වෙන්නේ ඒ කියන්නේ සිහි වෙන්නේ නැහැ කවදාවත් අනාත්මය සිහි වෙන්නෙම ආත්මවයි. ඒක දැන් අපි නිකමට කියමු රහතන් වහන්සේ නමක් ගන්න සිහි වෙන්නේ නැහැ. සිහි කරන්න පුළුවන්. නුවණත් සිහි කරනකොට අපිට සිහි නුවණ අපේ ගාව තියාගෙන ඒක කරන්න පුළුවන්. ඒ කියන්නේ මතක් වෙනවා කියලා එකක් කියන්නේ ඉබේ වෙන එකක්. ඒක නෑ. දැන් අපිට වෙන්නේ ඉබේම මතක් වෙන එකනේ. ඔය ඉබේම වෙන ටික තියෙන කෙලෙස් එක්ක. එතකොට ඉබේම වෙනකොට අපි ඌමනාවෙන් නෑ මේක විතර්කයක් නේ කියලා හඳුනා ගන්නවා. ඒක හඳුනාගත තොරතුරු දෙන්නේ නැත්තම් අපි මේ හිතන විදිහ යමක් එතන අතීතයේදී තිබුණා නෙමෙයි. මොකද අපි හිත අපි හිතනවා කියලා හිතනවා කියන තැන තියෙන කෙලස් ටිකකුත් ඒක ඒකන පුද්ගලයෙක් ගැනමයි හිතන්නේ අපිට. කියනකොට ඒක විතර්කයක් කියලා බලලා නැතිනම් අපි හිතන විදිහේ අපිට දැන් හිතෙන විදිහේ පුද්ගලයෙක් කියන්නේ කියන තැනකින් ඊට පස්සේ ඒක ලියන්න ඕනේ. එතකොට මෙතනින් අල්ලගන්න පහසුයි. එහෙම ලියුණාට පස්සේ මෙහෙම සිහි කරද්දිත් ඒ ලිහිච්ඡ අධ්‍යක්ීම මේ සිහි කිරීමත් එක්ක ගැටලලා එනවා. ඒකයි එතන තියෙන වාසිය. හොඳයි එහෙනම් අදත් එහෙනම් මේ සිල් පවර්ණ කරන දෙයක් නෑ අහුම යන්න. ඒ සීලෙන් හෙටම හෙටත් ඒ සීලෙම තියාගෙන ඉන්න. මේ එහෙනම් ගෙදර ගිහලා හැමදේම ඔය විදිහට භවනා කරන්න. හොඳයි එහෙනම් කෙරුවන් කරන්නේ. උත්සාහවත් වෙමු මේ බැරි වෙන්නේ අපිට බොහෝම වටිනා තැනකට එන්න පුළුවන් නේ. ඒ කියන්නේ අද නැතත් ජීවිතේ අඛණ්ඩව නිවැරදි දැක්මකට ඉදිරියේ ගෙනියන මාවතකට දාගත්තා නම් ඒ ඇති. අපි යම් තැනකට එන්නේ කියන්නේ අපි කියමු වැඩ පුහුණු වෙන තැනකට යන්නේ එතන රස්සාව කරන්න නෙමෙයි පුහුණු වෙන්නේ. එතනින් පුහුණු වෙලා ඊට පස්සේ අපිට වැඩ තියෙන්නේ. නේද? මේ වගේ මේ වගේ තැනකට එන්නේ ඇත්තටම භවනා කරන හැටි ඉගෙන ගන්න. මෙතනින්ම ගොඩ යන්න ගමු නෙමෙයි. එහෙම වෙනවනම් හොඳයි. නමුත් ඒ කියන්නේ ජීවත් වෙන ක්‍රමේ හොයාගන්න. අපි සසරට අහු වෙන්නේ නැති විදිහට කෙලෙසුන්ට අහු වෙන්නේ නැති විදිහට ජීවත් වෙන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න. මෙතන ඉගෙන ගත්තට පස්සේ අර වැඩ ඉගෙන ගත්තගෙන රස්සාව කරනවා වගේ මේ කරපු එකේ ප්‍රතිඵල ටික නැත්තම් ඊගාවට ඕගොල්ලන්ට පුළුවන්කම ලැබිලා තියෙනුනේ gedara doreedi ඒ මාර්ගයට අහු වෙන්නේ නැති විදිහට ටික ටික හරි ජීවත් වෙන්න. එහෙම කරනකොට ජීවේ දහමින් ජීවත් වෙනකොටයි කෙලෙසුන්ගෙන් මිදෙන්නේ. එහෙම නැත්නම් එක තැනක ඇස් දෙක වහගෙන ඉන්නකොට කෙලසෙන් මිදෙන්නේ නැහැ. <laughs> එහෙම කිව්වොත් වැරදි. සත්‍යේන්ද්‍රිය තියන අය ඉන්නවා. ඒ මොහොතේම ආශ්‍රයෙන් මිදෙන. නමුත් කොටසකට මේව ප්‍රයෝග කරන්න ඕනේ. එහෙනම් ගෙදර ගිහිල්ලා උත්සාහවත් වෙන්න. හොඳයි ඒක. මේ